ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පාත්තුමු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චා පස්සෝති ඉදිපුත්තේන සතානන්ද අත්ති තිස වචනියං කිම් පච්චයා පස්සෝති ඉති චේවදෙය නාම රූප පච්චයා පස්සෝති ඉච්ඡස්ස වචනියං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් වගේ මේ වෙනකොට දන්නවා සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච වටිනා සූත්‍රයක් මහා නිදාන සූත්‍රය අපි මේ දේශනාවලිය සඳහා පොදු මාතෘකාව වශයෙන් තියාගත්තා. එතෙන්දී සර්වචන් වහන්සේ සංසාර දුක, ජරා මරණ දුකෙන් පටන් අරගෙන ඒ දුකට නිදාණය සම්භවය ප්‍රත්‍යය පෙන්නමින් පියවරෙන් පියවරට පටිච්චසමුපාද ධර්ම හරහා පරිසාර පටිච්චසමුපාද න්‍යාය විග්‍රහ කරමින් මුලට ගමන් කිරීමක් මේ සූත්‍රයේ දක්වන දේශනා ක්‍රමය. ඉතින් ඒ අනුව අපි ඊයේ වෙනකොට ඒ වේදනාවන්ට හේතු ප්‍රත්‍ය වෙන ප්‍රත්‍ය වෙන ස්පර්ශය පිළිබඳව කතා කරන්න ඊදුනා. එතෙන්දී අපිට මේ පටිච්චසමුපාද ධර්මයේ එහෙම නැත්නම් සතිපට්ඨානය වගේ දේක ගොඩාක් ගැඹුරට යන්න සිද්ධ වෙනවා. එතකොට සමහර වෙලට ප්‍රායෝගික පුත්කලික අත්දැකීම් වගේම විශාල වශයෙන් ඒකට චින්තාමය ඥානවල සුතමේ ඥානවල අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒ නිසා හැම වේදනාවකටම ආසන්න කාරණා වෙන්නේ ඒකට මුල් වෙන නාම ධර්මයක් වෙන ස්පර්ශයයි. ඒ ස්පර්ශය යමක් ඉස්මතු වෙනවද? ඒ ඉස්මතු වෙන වෙන දේ විතරයි අපි වින්දනය කරන්නේ එහෙම නැතුව පංචවෝකාර භවයේ අපට ඉස්සරහින් තියෙන හැම රූපයක්ම හැම සද්දයක්ම හැම ගන්ධයක්ම හැම රසයක්ම හැම පහසක්ම එක චිත්තක්ෂණයක විඳින්න බෑ. ඒක හොඳට තේරුම් ගත යුතු කාරණාවක්. ඒ නිසා අපට තේරිලක් බේරිලක් කරන්න වෙනවා. ඒ කෝ පනවලා තියෙන එකේ කොයි එකද ස්පර්ශ කරන්නේ කියලා. උදාහරණයක් වශයෙන් තියෙනවා නම් ඒ ඔක්කොම කැමරලා තියෙන මේසෙක තමන් ආහාරය සඳහා අල්ලන්නේ මොකද්ද? ඒ දේ තමයි කටට යන්නේ. ඒ දේ තමයි හපන්නේ. ඒ දේ තමයි ගිලින්නේ. ඒ දේ තමයි දිරවන්නේ. ඒ දේ තියෙන ඕජාව විතරයි ඇඟට යන්නේ. මේසෙනම් තියෙනවා කොච්චරද? එහෙනම් ඒ වගේ අපිට රසයක් වින්දනයක් ලැබෙන්නේ අපි යමක් ස්පර්ශ කරොත් පමණයි. නමුත් ඒ ස්පර්ශ අවස්ථාව හරිම තරඟකාරී එහෙම නැත්නම් එකිනෙකා පරයා දඟලන අවස්ථාවක තේරීමක් ඉතාම තීක්ෂණ තේරීමක් ඉතාමත්ම තීරණාත්මක තේරීමක් හැම චිත්තක්ෂණයකම සිද්ධ වෙනවා අවදීන් ගත කරන ආන්නයේ වේදනාවට ආසන්නයෙන් බලපාන ස්පර්ශය කෙනෙක් නිවනට යන්නේ අපායටද නැත්නම් සංසාරටද කියලා කියන එක අතරේ දෙක අතර මැද දෙයක් නැහැ. එතනක් තියෙනවා ඒක නිසා ඒ ඉදප්පච්චේතාවයක් ස්පර්ශය අනුව මේ වේදනාව සිද්ධ වෙන්නේ එහෙම නැතුව වේදනාව කලින් විනිශ්චිත දෙයක් නෙමෙයි. ඒ ඒ ඒ තන එතන එතන උපන් දෙයක් Taman අල්ලන ස්පර්ශ කරන දේ අනුව ඊටකොටම ප්‍රශ්නයක් මතුවෙනවා. එතකොට අපිට ඕන දේ අපිට අල්ලන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි රූකඩයක් වශයෙන් යම් යම් දේ අල්ලන ඇබ්බැහි වලද ඉන්නේ? යම් යම් දේ අල්ලන්න සිද්ධ වෙන කාගේරි ඌ නියමක්ද එතන මම කරදී ගන්නාන්සේ අපි අර කල්පම් මේ කල්පම් කියලා යොමු කරනවාද ඉතින් ඒක දිහා බලනකොට ඒ අනුව ගොඩාක් වාද පහළ වෙනවා මේ දේ ඒ වෙලාවේ එයා අල්ලන්න ඕනේ ඒකයි ලෝක න්‍යාය ධර්මය කියනකොට ඒකට කියනවා සස්සත දිට්ඨිය කියලා. ඉතින් ටික ටිකට යා කියන ඒක ඒගොල්ලෝ කියනවා ඒ ඇල්ලීම සස්සත දිට්ඨියනෝ සිද්ධ වෙනවායි කියලා. එහෙම නැත්නම් එහෙම අල්ලන්නේ නැතුව හිටියොත් එතන වැඩ ඉවර වෙනවා. ඒ නිසා දැඩි අධිෂ්ඨානයෙන් අල්ලන්නේ නැතුව හිටියොත් ඔක්කොම ඉවර වෙනවා කියලා උච්ඡේද දිට්ඨිය හදා ගන්න පුළුවන්. නමුත් ওই දෙකම නෙවෙයි සිද්ධ වෙන්නේ. වර එක අපිට අපේ ස්වච්ඡන්දතාවයට ඉඩ තියෙනවා. ස්වච්ඡතාවයේ ඉඩ තියෙන අවස්ථාවල නොදමයි අපි පුරසාරන් දොඩන්නේ. නමුත් හොඳට සතියින් ඉන්නකොට පේනවා ස්වච්ඡන්දතාවයේ සෝකමැත්තල කරන්න හම්බෙන්නේ ඉඩ ඉතාමත් ප්‍රතිංගිත්තයි සතියින් හිටියත් සතියේ නැති වෙලාවේ 100%ක්ම යන්නේ කාගේ දෝ න්‍යායපත්‍රයක්. කාගේ න්‍යායපත්‍රයද කියලා හොයන්න බෑ. ඉතින් ඒක සතියෙන් ඉඳ ඉඳ තේරෙන පටන් අර ගන්නවා. මෙතන සිද්ධ වෙන්නේ මට ඕන දෙයක් නෙමෙයි කියලා. ඉතින් ඒ නිසා උඟ දෙනෙක් සතියට බයයි. මොකද සතියෙන් ඔක්කොම තිරේ ඇරලා පට ඇරලා පෙන්නනවා. මේක ඇතුලේ කිසිම කෙනෙකුට කොන්දක් නැහැ. කිසිම කෙනෙකුට පෞරුෂත්වයක් නැහැ. ඕන දේ කරන්න බෑ. ඕන දේ කරන්න බැරි බවවත් තේරෙන සතියෙන් හිටියොත්. ඒ නිසා සතියෙන් ඉnde ඉnde ඉnde මේ තමන්ගේ තිබුණ ඒ ආඩම්බරකම් කටමැද දෙඩවීම ප්‍රසාර අඩු වෙන්න පටන් අර ගන්නවා. ඒ මොකද මේ ස්පර්ශයේ තියෙන ඒ අවස්ථානෝචිත භාවය අනුව ඒ ඒ තැන ඒක හට ගන්න නිසා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුසසුනේ ඊගාව පාඩම කියලා දෙනවා අත්ති ඉදප්පච්චය පස්සෝති ඉති පුත්තේන සතානන්ද අත්තිචි අත්තිචිත වචනීය ආනන්ද කවුරු රැහුවොත් මේ ඒ ඒ වෙලාවේ හටගන්න මේ ස්පර්ශයත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ කියලා ඔව් කියලා කියන්නේ කියලා. ඇහුවොත් එහෙම කිම්පච්චා පස්සෝති ඉතිචේ වදෙය්‍ය නාම රූපස්ස නාම රූපච්ඡා පස්සෝති ඉච්ඡස්ස වචනිය. ඒකට කියන දේ නාම රූප දෙක නිසා තමයි මේ ස්පර්ශය හටගන්නේ කියලා. ඉතින් මේ ස්පර්ශයටත් හේතු වෙන බුදු හැට පෙනිච්ච අපිට අඩු ගානේ සද්ධාවෙන් පිළිගන්න වෙන එහෙම නැත්නම් තර්කයකට බලලා එහෙම වෙන්න පුළුවන් කියලා ඒකද කියන්නේ මේ ඩිඩක්ටිව් නොලෙජ් කියලා එහෙම නැත්නම් අන්වය ක්‍රමයට ණය ක්‍රමයට අල්ලන්න වෙන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරලා අල්ලන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ණය ක්‍රමයට ඇල්ලුවොත් ප්‍රත්‍යක්ෂයට උදව් වෙනවා. එතනදී මෙන්න මෙහෙමයි ඒක මේ සාමාන්‍ය විවහාර වචනයකට දැම්මොත් අපි තියෙන දෙයක්ද පේන්නේ නැත්නම් බලන්න ඕන නිසා ඒ දේ හදාගෙනද බලන්නේ කියන ප්‍රශ්න දෙකයි මෙතන තියෙන්නේ. අපි සාමාන්‍ය ඉන්ද්‍රිය මේ බද්ධ විඥාණය ඉන්ද්‍රිය බද්ධ ඥාණය තියෙන්නේ ඒක තියෙනවා තියෙන දේ මට පේනවා පේන දේ එතන තියෙනවා කියලා. නමුත් ස්පර්ශය ගැන බැලුවොත් ස්පර්ශය ගැන අවබෝධ කළොත් ඒකේ එතන තියෙනවා ඒක බලන්න පුළුවන් ඇහක් තියෙනවා ඒ වගේම සද්දක් තියෙනවා කනකුත් තියෙනවා නායකුත් තියෙනවා ගඳකුත් තියෙනවා දිවකුත් තියෙනවා රසකුත් තියෙනවා කය කයකුත් තියෙනවා පහසකුත් තියෙනවා ඒ වෙලාවේ රූපේ බලලම මිස සද්ද නාහනවා කියන එක එහෙම නැත්නම් අපි වෙලා සද්දයක් බැලුවොත් මේකට මොකද වෙන්නේ එතන නැද්ද ඒක එහෙම නැත්නම් බලන්න නැති නිසා පේන්නේ නැද්ද එහෙම නැත්නම් ඒක බලන්න තියෙන ආශාව හදාගෙන රූපයක් බලනවායි කියලා කියන්නේ සද්දයක් ගඳක් ස්පර්ශයක් ඔක්කොම තල්ලු කරලා පැත්තකට දාලා අර රූපේ බලනවා කිව්වහම තියෙන දෙයක් බලනවට වඩා බලන්න ඕන නිසා තිය හදාගෙන බලනවා අනික ඒවා ප්‍රතික්ෂේප වෙනවා ඒකෝට ඒ නිසා මේ ස්පර්ශය දෙකක ගැටීමකින් ඇති වෙන පුලිඟුවක් වගේ කියලායි මේ පෙන්වන්නේ ద్వාර ආරම්මන තදුපපන්න කියලා ඒක ඔය අභිධර්මයට යනකොට එහෙම නැත්නම් අටුවා විස්තරල විස්තර කරනවා හැම ద్వාරයක්ම තියෙනවා චක්කු ద్వාර සෝත ద్వාර ගහන ద్వාර જીවහා ద్వාර කාය ద్వාර ඒ ඒ ద్వාර වලට ආපాతගත විය හැකි අරමුණු පහක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ පහම එකවර ගන්න බෑ ඒ නිසා තේරීම වරණය වරණාව ශෝෂණය අත්‍යවශ්‍යයි අන්න එතනදී මේ පහක් යෝජනා කරලා තියෙද්දි මෙයයි තෝරන්න කියන එකේ ඒ තේරුම්කාරක ශක්තිය මගේ මන අපිට සිද්ධ වෙන එකක්ද මගේ මන්ට නිවනට යන්න දඟලන මට නිවනට යොමු වෙන එකක්ද මම තෝරන්නේ එහෙම නැත්නම් ඒක මේ සංසාරේ වඩන තණ්හාමාන දිට්ටි වඩන එකද තෝරන්නේ කියලා බැලුවොත් අසතියෙන් ඉන්න කට්ටිය අනිවාර්යයෙන්ම තෝරන්නේ වඩාම තණ්හා කර දේ. වඩාම මානෙ උපදවන දේ. වඩාම මම ආයනෙ උපදවන දේ තෝරනවා ඊට පස්සේ ඒක අනුව අනිවාර්යයෙන්ම ආර අවසාන ඵල වෙන ජරා මරණ ඇති කරනවා. ඉතින් මෙතනදී මේ තෝරන දේ භාවනා කරන එකනට විනිශ්චය කිරීමේ ශක්තියක් භාවනා නිසා ලැබෙනවද? එහෙම නැත්නම් මෙන්න මේ වගේ අනතුරුදායක අතිරණ තත්වයක ඉඳගෙන අපි මේ පුරසාරන් දොඩවන්නේ කියලා මේ අපි බලන දේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහීමද මේකේ අවසාන ඵලය කියලා ගත්තොත් භාවනා කරගෙන යනකොට හිතනවා අපිට තේරිමේ ශක්තියක් ලැබෙනවා වගේ කියලා. ඇත්තටම ඒක නෙවෙයි අපිට අන්තිමට ලැබෙන්නේ අපි මේ කරගෙන යන නාඩගම කාගේ දෝ න්‍යාය පත්‍රයක්. කිසිසේත්ම කිසිම කෙනෙකුට මේක මම කළා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපේ තියෙන තකතිරුකම තමයි උනාට පස්සේ ඒකට වග උත්තර ගන්නවා අර කිතුල් ගහට ගිය මිනිහා දීපුත්‍රය වගේ. අයිතිකාරයා මල කපන්න නැතුව පමා වෙනවා දකිනකොට කැලේට රිංගපු මිනිස්සු දකිනවා කිතුලේ මලේ මුට්ටිය දෙලිජ්ජ තියෙනවා. මූ දඩබඩ ගාලා ගිහිල්ලා තෙජ්ජ ටික බිනකොටම අයිතිකාරයා එනවා. අයිතිකාරයන්ට විසාට බහිනවා. බහිනකොට අයිතිකාරයා ඇවිල්ලා කෑ ගහලා කියනවා කොහෙද යකෝ කිසුල නැගේ නෑ මැෂිනා මම මේ තනකොළ ටිකක් කපන්න ආපු ගමන් කොහෙද යකෝ පිටුලේ තනකොළ තියෙන්නේ ඒකනේ උන්නේ බහින්නේ තේරෙන්නේ නැද්ද කියලා. මේ බහින්නේ ඒක නිසා තමයි කියලා. අපි මුළු ජීවිතේම තියෙන ඔච්චරයි. ඒක බයිලාවට කියන්නේ මොකද්ද? ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඇමරිකන් දේශපාලන කියන තන්නේ කර උච්චලයි. උට ඕනේ ජඩකමක් කරනවා. ඕනේ පාහරකමක් කරනවා ඒ අධිරාජ්‍යවාදී ක්‍රමේ නඩතු කරන යන්න. ඊට පස්සේ අර පොතෙන් මේ විවස්ථාවේ මේ නීතියේ ඒක සාධාරණීකරණය කෙරුවට පස්සේ අපිට ගුටිත් කන්නේ අපි ඒ ගුටි කෑවට කවන්නේ අර දෙන සාධාරණ කරන්න හදන කුණු හරි බහනකොට තමයි පාවෙන්නේ. කිඹුල කනකොට ඉවසන්න ඕන මේ කොයිල ගැට වෙන්නකොට තමයි ඉවසන්න බැරි. ඔය සෙල්ලම තමයි හිතෙත් වෙන්නේ. ඕන්න රූප බලන්න පුළුවන්, සද්ධාහන පුළුවන්, ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන්. Tamanට ස්වච්ඡන්දයෙන් කොයි එක කරන්න පුළුවන්ද කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් ඒ මනස ආත්මවාදී පුද්ගලයෙක්. බුදුජානක කියනවා පුළුවන්. ඔබ ආත්මවාදී නම් ආනාපාන දිහා බලපන්. දිගටම බලපන්. ආත්මවාදී තමයි. ඔබ හොඳට සීලෙක හිටපන් ඒකත් ආත්මවාදී තමයි. සමාධියක් ඇති කරන්නේ ඒකත් ආත්මවාදී තමයි. ඒකල ආනපාන මෙහෙටම මොකද වෙන්නේ? ඉන්න බෑ. ඔබ ආනාපානෙ නැති වෙන්නේ නැහැ. නමුත් ආනාපානයේ තියෙන හිත එnde ende ende එක විපරිණාමය වෙනකොට ඒකෙන් ඇති වෙන තණ්හාව මානෙ දික්ටි අඩු වෙනකොට අර විඥාණයට පෝෂණය ලබා ගන්න දෙයක් නැති නිසා විඥාණය ඊට වැඩිය රසමස උලක් හොයාගෙන දඩස් කාලා අපේ ප්‍රයත්න අතහැරලා දාලා අපිව අනාථ කරලා වෙන දැනකට පයින්නවා. පැන්නට පස්සේ ඒ පණින්නේ විඥාණයට අපි කියලා නෙවෙයිනේ. විඥානේ පැන්නට පස්සේ අපි පශ්චාත්තාප වෙනවා කියන එක මොන තරම් තකතිරුකමක්ද කියලා හිතන්නේ. දැන් විඥානේ අපි කියන්නේ නැතෝ පයින්. පැන්නට පස්සේ කාටද පුළුවන්නේ ඒකට පශ්චාත්තාප නොවී ඉඳ. ඉතින් පශ්චාත්තාප වෙනවනේ හුස්මේ හිත තියාගෙන ඉඳ ගියා පිට වැන්නා ඒ වෙලාවට රාගයක් ආවා ඊට පස්සේ ද්වේෂයක් ආවා මට අකුසල් සිද්ධ වුණාද මගේ සීලය කැඩුණාද බුදුරජාණන්සේ පැහැදිලිවම මේකට ධර්මයේ ගමන් කරන එකට කියනවා චේතනාම්බික්ක වේ කම්මං වදාමි චේතනාවක් තිබුණොත් තමයි මහන්නේ කර්මයක් සිද්ධ වෙන්නේ කියලා ඒ වුණාට සතිය කැඩුණයි කියලා අරමුණෙන් පිටපැන්නයි කියලා ඒක හරියට තමන් කරපු එකක් වාගේ මේ විඳවන වෙලාවේදී කාට හරි තේනවා නම් තේරෙනවා නම් ආනාපාන ස්පර්ශේ පැත්තක තියලා රූපයක් බලන්න සද්දයක් අහන්න ගඳක් බලන්න කියන ඉවත් ස්පර්ශ තමයි ඒ ස්පර්ශයකට හිස පැන්නයි කියලා ඒකේ ඒ වෙලාවේදී පටිච්ච සමුප්පන්නව ඇති වෙච්ච දෙයක් නිසා මිස මම කළ දෙයක්වත් නෙවෙයි වෙන කළ වෙන පිට ඉන්න කෙනෙක් කරපු දෙයක්වත් නෙවෙයි ඒකේ අර සේලා භික්ෂුවට මාරය ඇවිල්ලා මේ ප්‍රශ්න කරනකොට ඒ සීලා භික්ෂුව සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගහං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති මේ වෙන දේ ම විසින් කරන ලද ප්‍රතිබිම්බයකුත් නෙවෙයි නයිදම් පරකටන් අගං අනුන් විසින් මට කරන ලද ඌණිය මොකුත් නෙවෙයි හේතුන් පටිච්ච සම්බෝධම්මවා සිද්ධ වෙන්නේ හේතුප්‍රත්‍ය අනුව හේතු බංගා නිරුද්ධති කවදාද හේතු නැති වෙද්දාස නැති වෙනවා මිසක් අපිට තටමලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒකකොට විශාල ප්‍රශ්නයක් වෙනවා එහෙනම් අපිට ප්‍රතිපදාව රකින්න බැරිද විනයනයක් කරන්න බැරිද ශික්ෂාවක් ගන්න බැරිද කියලා. ශික්ෂාවක් පුළුවන් ප්‍රතිපදාවක් පුළුවන් අපි ආත්ම සංඥාවෙන් ඉන්න තාක්කල්. ඒක නිසා ඉස්ලාම බුදුජාන් වහන්සේ ඒ කෙනාට දානය කරනකොට සීලය කරනකොට භාවනා කරනකොට ඒ පුද්ගලයාගේම ආත්ම ශක්තිය එහෙම නැත්නම් ආත්ම විශ්වාසය දියුණු කරලා දෙනවා. දියුණු කරලා කරලා කරලා එතෙන්ට ගියාට පස්සේ මේ ස්පර්ශේ නාම රූප අනු ස්පර්ශේ පහළ වෙන තැන බලනකොට ඒ පුද්ගලයා දහසක් අතින් උත්සාහ කරනවා මේක මට කරන්න ඕනේ මම කරනවා කියලා. නමුත් නාම රූප ඇවිල්ලා කියනවා පිස්සු උඹට ඕන දේ කරන්නේ නැහැ මම මට ඕන දේ මං කරන්නේ. අනේ එතනදී තේරෙන පටන් ගන්නවා මේකේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් නැහැ. විධායක ශක්තියක් නැහැ. මේකේ නේවාසිකයක් නැහැ. මේකේ අයිතිකාරයක් නැහැ. මේක හුදු හේතුප්‍රත්‍ය ධර්මයක්. ඒ නිසා ඒ හේතුප්‍රත්‍ය ධර්මය අවබෝධ කිරීමම මෙතනදී පේන්නේ තමන්ගේ ස්වච්ඡන්දයට ආත්ම අභිමානයේ කරන නිග්‍රහයක් විදියට. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ අර මම කියාගත්ත සක්කාය දිට්ඨිය එnde ende ende ende දුර්වල වෙලා මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය අනුන්ගේ දෙයක් වගේ එහෙම නැත්නම් මුළු මානව ප්‍රජාවකේම සිදුවෙන સંદર્ભය තමන්ගේ මේ ඇති වෙන ඒ ඒ වෙලාවේ ඇති වෙන දේ හරහා බලනකොට විශාල පුළුල් මනසක් ඇති වෙන්න පටන් ගන්නවා අපි මේ බව දන්නේ නැතුව අරමුණෙන් අරමුණට පයින් පිස්සු ඇවිච්ච රිලෙවෙක් වාගේ වඳුරෙක් වාගේ මේ ගත කරන ජීවිතයේ හිතනවනම් අපිට ඕනේ දේවල් ඉෂ්ට වෙයි කියලා ඒක තමයි ලොකුම මොලකම. මොකද ඒක දුවන්නේ තණ්හාමාන දිට්ඨි දිගේ. ඒ අරමුණු රාශියක් තියෙන වෙලාවේදී කොයි අරමුණද ගන්නෙ? නැත්තම් කොයි එකටද විඥානේ ඡන්ද දෙන්නේ කියලා බලන එක සම්පූර්ණ තණ්හා වැඩි එකට තමයි යන්නේ. සම්පූර්ණ මාන්න වැඩි එකට තමයි යන්නේ සම්පූර්ණ දෘෂ්ටි වැඩි එකට තමයි යන්නේ ඒක අපි දන්නවා ඔය නිදර්ශනයක් වශයෙන් ගත්තොත් අපේ මේ බෞද්ධ සාහිත්‍යයේ මනමේ කුමාරගේ ඡන්දේ යන්නේ වැද්දටද එහෙම නැත්නම් තමන්ට ඔටුන්න හිමි යුව රජකම හිමි තමන්ගේ මේ නීතිමය ස්වාම පුරුෂාර්ථ කියලා. ඒ මනමේ කුමාරී මනමේ කුමාරයාට පාවල දෙන්නේ මනමේ කුමාරගේ තියෙන ඊටාම දක්ෂකම නිසා පියවුරුමෙන් මේකට ඒ දැන් කාලේ කියනවා නම් බැච් ස්ටොප් කරපු නිසා හම්බ වෙච්චි කලර්ස් හම්බ වෙලා දිනලා හම්බ වෙච්ච ටැග් ඉතින් ටැග් හම්බුනාට පස්සේ දෙන්න කැලේ මැදින් යනවා Tamange රාජ්‍යයට යන්න ගියාට පස්සේ වැද්දෝ වගේක් හම්බ වෙනවා ඉතින් වැද්දෝ දැක්කට මොකද උන් කුලප් වෙලා බලලා යනවා යන්නේ ඉතින් ගියාට පස්සේ මේ දෙන ගමන ඉස්සරහට ආනට වැඩි නායකයාට පණිවිඩය ගෙනියන්න වැද්දෝ යන්නේ. වැඩි නායකයාට පස්සේ කියනවා මගේ අධිරාජ්‍යය එහෙම සෙල්ලම් කරන්න බෑ. දැන් මේ නවසීලන්තෙට එන්න බෑ නවසීලන්ත වීසා නැතුව. ඔගේ වැද්දා කියනවා මේ තුංගව තුංගව මේ හිමේ මමයි අධිපති. උඹලා කයෙන් අහලා ආවේ. විශේෂයෙන්ම දකින්නේ වනමේ කුමාරි පළඳගෙන රත්තරන් බඩු ටික. ඉතින් මනමේ කුමාරයා කියන එහෙම ඔබට ඕනේ නැහැ මට ශිල්ප දාන්නවා මං කැමැති උඹට ඕනේ පාඩමක් උගන්නන්න කියලා. ඒ වැදගත් නම් අපි ද්වන්ද සර්සනට බහිමු කියලා. කුමාරයාගේ තියෙන හැදිච්ච කමට එයා කඩු ශිල්පේ දක්ෂයි. කඩුවට වැතර කඩුවක් නැහැ. කුමාරයා ගාව දුන්නක් නැහැ. ඒ නිසා කුමාරයා කියන ආවුදු විමිතිර ද්වන්ද සර්ණකට යන් කියලා. ඉතින් විශාල පිරිසක් ඉන්නවා බලාගෙන ඉන්න වැද්දන්ගෙන් සහ මනමේ කුමාරගේ පැත්තෙන් අප්පුඩි ගහන්න ඉන්නේ මනමේ කුමාරය විතරයි. ඉතින් ද්වන්ද සර්ණකෙන් කුමාරයා පැද්ද බිම දාගන්න. බිම දාගෙන බිම දාගන්නකන් යන සටන අපි දන්නවා අපි වෙදිනදා පාන් හොයන් පාන් රාත්තලක් ගන්න හම්බවන සරණ තමයි. ඊට පස්සේ දැන් මනමේ කුමාරි කාටද ඡන්ද දෙන්නේ? පිනිසිතිනේ මනමේ කුමාරයාටයි. මනමේ කුමාරි මෙච්චර වෙලා බලන් හිටියට මස්සද්ද අපි ගුණඳ ආසාවේ. දැන් මස්සද්ද යට වෙලා කුමාරයා උඩ ඉඳගෙන මනමේ කුමාරි කඩු කොපුව දෙනවා කුමාරයාට. එතකොට කල්පනා කරනවා මෙන්න හදිස්සියකදී ගෑණි කරන වැඩේ. ඒක හිතනකොටම වැද්ද අනිත් පැත්ත දාගන්න කුමාරය. ඒක පොඩි චිත්තක්ෂණයකට අර ආත්ම ශක්තිය කඩාගෙන වැටෙනවා මේ මනමේ කුමාරයා. ඒ පොඩ්ඩ ඇති වැද්දා ඉන්නේ යටපැත්තෙන් ඉතාමත්ම තීර්ණාත්මක අවස්ථයක දාගන්නකොටම කඩුව අතර දෙනවා. මනමේ කුමාරයා යට වෙනකොටම මනමේ කුමාරේ කඩුව අතර දෙනවා. ඒක නිසා ද්වන්ද සත්‍ය යන්නේ වීර පුරුෂයන් දෙන්නෙක් අතරේ. ඒක විනිශ්චයකාරය ළඟ තියෙනවා. විනිශ්චය තියෙන්නේ මනමික කුමාරයේදී. අන්තිමට මේ කතාවේ තව පොඩ්ඩක් එහාට මම කියන්න මේ නාම රූපච්ඡ විඥානං කියන්නේ පස්ස කියන්න නෙමෙයි. අන්තිමට වැද්දා කියනවා ඒ ආයුධ ටික ගලවලා දීපන් කියලා මට ආභරණ ටික. දුන්නාට පස්සේ කියනවා මෙවැනි ගති ඇති අමන අඟනන් මවැනි යන්නට කිමන සරණද කියලා ඵලයදී. ඒ ඒ සෙල්ලම කරන්නේ ආයුධ මේ සතරම් බට්ටික් ගන්න විතරයි. අමන ගති ඇති මෙවැනි අංගනන් මවැනියන්නට කොමරස. ඌ පිළිමේකට ඌට තේරෙනවා. අපි දෙන්න ඊටාම ද්වන්ද සරණක් කෙරුවට පස්සේ විනිශ්චයකාගේ හදස ගියේ. විනිශ්චයනේ තන්නේ කර කාම තණ්හාවට. විනිශ්චයනේ කන්නේ කර මාන්නයට. විනිශ්චයනේ තන්නේ කර සක්කාය දිට්ඨියට. ඉතින් එවැනි විනිශ්චයක් ස්වාධීනව වෙද්දී අපි කොච්චර බැලියොද, අපි කොච්චර අසරණද, අපි කොච්චර අනාථද කියලා බැලුවොත් මේ තණ්හා මාන දිට්ඨි තුන තියෙන තාක්කල් අපි කරන සෑම දෙයකම පෝෂණය ලැබෙන්නේ තණ්හා මාන දිට්ඨි වලට. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපිට ලස්සන රූපයක් තියෙනවා, ලස්සන සද්දකුත් තියෙනවා, ගඳකුත් තියෙනවා, රසකුත් තියෙනවා, භාෂකුත් තියෙනවා. අපි කියමු අපි හිතමු අපි කාණිවල එකට ගිහිල්ලා. ඔක්කොම තියෙනවා කෑමක් බීමක් තියෙනවා. එතකොට ඊගාවට තෝරන දේ හොඳම වේදනාව ලබන දේ එහෙම නැත්නම් මනාපය ලබන දේ තෝරනවා කියන එක ඒකනේ මෙදක සංසාරේ පුරුදු කළ තියෙන ක්‍රමය. එතකොට මේ වේදනාව අපිට රූපෙන් ලැබෙන වේදනාවක් මේ ලස්සන මන රමණීය රූපයක් දකින්න. ඒකට සද්දෙන් ලැබෙන වේදනාව රස වේදනාව පාවා දීලා ගඳ රස පහස ඔක්කොම තියෙන වේදනාව පාවා දීලා රූපෙන් ලැබෙන වේදනාව ලබන කෙනාට ඒ වේදනාවයි නැත්නම් මනාපයයි අමනාපයයි දෙක සම කරලා බලන්න ඕනෑ වගේ කියන පුහුණුවක් කවදාකවත් වෙයිද කියලා හිතන්න අර වගේ කාණිවලක ඉන්නකොට අනිකුත් වේදනා හතරක් යටපත් කරලා ගත්ත මේ රූප දැකීමේ වේදනාව තියේදී ඒ වේදනාව පිළිබඳව අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන ගතිය හෝ එහෙම නැත්නම් ඒ දෙක මැද අදුක්කම සුඛ කියලා වේදනාවක් තියෙනවා අදුක්කම සුඛයේදී විතරයි මේ තණ්හා මාන දිට්ටි ප්‍රතිස්ථාවක් ලබන්නේ නැති කියලා අර වගේ කානිවල් එකේ ඉඳදී අර වගේ ගොජ දාන ආශාවල් තියෙන කෙනෙකුට කවදාකවත් මේ වේදනාව පිළිබඳව මනා දැනීමක් මනා හැඟීමක් මුලැඳාක බැලීමක් වේදනා වර්ග තුනම හැදෑරීමක් ආදාකත් කරන්න බෑ. ඒ ඔක්කොම තියේදී භාවනා කරගෙන ඉන්න වෙලාවක භාවනා කර කර ඉන්න වෙලාවක අපි අර කියපු විදිහට සක්මන කෙලවරට යනකොට ලස්සන රූපයක් දකිනවා. දකින්නකොට මාර පුරුද්දට ඇබ්බැහියට පය පොළවේ ගැටෙන එකේ තියෙන නීරසකමත් එපා වීමත් මත අර දකපු රූපය අර අඬින් අඬන්නේට මිනිහට ඇහෙට උලක් කරනවා වගේ එකපාරට හිත යනවා අර රූපේ දකින්න දිශාවට බැරි වෙලාවකත් ඒක සාරත චිත්තෝ වේදේති කියන විදිහට මනාප ආශාවකින් අනේ උඟ දුරක් ඇවිල්ලා දැක්කලා අස්වන සතෙක් හොඳ දෙයක් ආදී වශයෙන් ඒක පිළිබඳව බැඳිච්ච හිතකින් බැලුවොත් ඉතින් ඒ වෙලාවේදී සක්මන කඩලා යනවායි කියන එක සතිය කඩලා යනවයි කියන එක. නැත්නම් තමන්ගේ ප්‍රයත්නයේ එක කිසියම් ආයින් කරන්න බැරි දෙයකට අර සිල් අරගෙන, කමටහන් අරගෙන, දුරක් ගෙවාගෙන, ඇවිල්ලා මේ වමේ දකුණේ ලබන ස්පර්ශය අර වගේ දෙයකට එකපාර කඩලා යනවයි කියන එක නිකන් කිරිබිම්මල් නැට්ටක් කඩනවා වගේ කඩදායි. ඉතින් ඒක තේරෙන්නේ යම් ප්‍රමාණයකට සතිය පිහිටුවාගෙන යම් ප්‍රමාණයකට ඒ එසේ නොකිරුවොත් පහළ වෙන්න පුළුවන් අර කැසි අකුසල් රාශිය දකින්න කෙනාට හිතෙනවා මේ කාම ලෝකය එහෙම නැත්නම් මේ තනවා වඩා ගත්තේ නැති හිත මොන්න තරම් අනුතුරුදායකද කියලා. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා දිශෝ දිසං යන්තං කෛරා වේදීවාපන වේදිනං මිච්ඡාපනීතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හරියට පිහිටවා ගත්තේ නැති හිත ඒ කියන්නේ සහරත්ත හිත සතියක් නැති හිත හික්මීමක් නැති හිත හතුරෙක් විසින් හතුරෙකුට කරන තරම් වෛරක්කාරයෙන් විසින් වෛරක්කාරයෙකුට කරන තරම් දේවල් Tamanට කරනවා යම් විදියකට මේ හිත හදාගත්තේ නැත්තම්. ඉතින් අපි මේ හිත හදන්න නැතුව අනෙක් මොන දේවල් හදන්න ගියත් අපි හිතාගෙන නම් යන්නේ අර්ථ සිද්ධියක් තමයි. අපි හිතාගෙන යන්නේ ආත්මනුකම්පාවෙන් මොනවාරි කරන්න තමයි. අන්තිමට හම්බෙන්නේ ගිනි වතුර තමයි. අන්තිමට හම්බෙන්නේ දුක්, කරදර, ඇනුම් බැනුම් තමයි. ඒ මොකද ඒ ගිනියන හිත විනේන වෙලා නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරන්න කරන්න යනකොට යනකොට කාටවත් මේ හයක් පහක් දේවල් පනවලදීදී මම මේක තෝරගන්න ඕනේ කියලා ඒ තීරණ බේරෙන් ශක්තිය අතට ලැබෙයිද කියන එක නම් එච්චර විශ්වාස කරන්න බෑ. නමුත් කෝක තේරුවත් අහු වෙනවා කියන එක තේරෙයි. මොන එක තේරුවත් ඒ තේරීමට උපමානය වෙන්නේ මිනුම් කෝදුව වෙන්නේ තණ්හාමාන දිට්ඨි. ඒකත් එක්ක බලනකොට ඒ වගේ අපි එදිනදා ජීවිතයේ මේ ඉඳුරම් පිනවන ඉන්ද්‍රියපත් විඥානයේ වැඩ කරන වෙලාවේදී ඒ කියන සංසිද්ධියත් අපි ආනාපාන සතිය හෝ සක්මන හෝ කරලා ඒ සක්මනින් හොඳට සතිය සිද්ධි වෙලා සිද්ධි වෙලා සිද්ධි වෙලා හොඳට සමාධියක් ඇවිල්ලා ඉබේම ඒ සක්මන කරන වෙලාවේ නැත්නම් ආනාපානේ නොදැනෙන මට්ටමට ගියාට පස්සේ අපි අතින් මේ විස්තර කරපු එකට සාපේක්ෂව මොනවත්ක්ම තෝරන්න නැති අවස්ථාවකට එනවා. මේකයි තියෙන උත්කෘෂ්ඨම தත්ත්වය. අපිට ඕන නම් මේ වෙලාවේ ගෙවිච්ච නොදැනී ගිය ආනපන හයියෙන් උස් මරගෙන බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඇද්ද කරලා ඇහැට රූප පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් ගසාදාලා නැගිටලා යන්න පුළුවන්. එනත්තම් හිත නින්දට වටන්න පුළුවන්. අන්න එහෙම කරන්නේ නැතුව මේ ගෙවම් කරපු ස්පර්ශය ස්පර්ශයක් මොනක්වත් වෙලාවෙ නෑ කියන එකයි කියන්න තියෙන්නේ ඒ தත්ත්වය අර්ථදීම තව චිත්තක්ෂණයක් දෙකක් තුනක් කියන්න නම් එතනදී ජීවිතේ පළමුවේ සතාට යෝගාවචරය කිසිම තේරීමක් නැතුව මෙහෙවීමක් නැතුව චේතනාවක් නැතුව අදිෂ්ඨානයක් නැතුව අභිමතාර්ථයක් නැතුව ඉන්නකොට මුල් චිත්තක්ෂණම් තේරෙන්නේ නැහැ. ඒක හොඳට සිද්ධ වුණාට පස්සේ තේරෙයි ඕනේ නම් එහෙම විවේකීව ඉනකොට ඈත තියෙන සද්දත් ඇහෙනවා. හැබැයි සාරත්ත හිතක් එන්නේ තමන් ඉඳගෙන ඉන්න රූකඩෙත් පේනවා පිරමීඩයක් තිබ්බා වගේ බැඳීමක් ආසාවක් එන්නේ. හිතට හිතවිලිත් එනවා. ඒ හිතවිලි යමක් දනවන්නේ නැහැ. යමක් අර්ථ රාශියක් පෙන්වන්නේ නැහැ. එහෙම නැත්නම් කායේ වේදනක් දැනෙනවා නොදැරිය හැකි නෙවෙයි. ආන්නේ වෙලාදී යෝගාවචරයට තේරෙනවා නම් මගේ තියෙන දැන් සුවිශේෂීත්වය තමයි කිසිම දෙයක් තෝරලා නැති නිසා මුළු ලෝකෙම හිමි වෙනවා. මුළු ලෝකෙ තියෙන උපරිම සුඛය Tamante හිමි වෙනවා. තේරුවොත් තෝරන්නේ ඊ타ත්ම ආංශික රාග ద్వේෂ මොහ නිස්ෘත තණ්හාමාදී නිස්ෘත එකක්. නිතේරීම හරහා කිසිම දෙයකට ඡන්දය නොදීම හරහා සියල්ලටම අයිතිවාසිකම ලබනවා. මේක හරීම අමාරු තේරුම් ගන්න. අපි කරන්න හදන පැනපු ගමන් Tamanට රුචි දෙය කියලා කඩා ගන්න හදනවා. රුචි දෙයින් Tamanට රුචි දෙය නෙවෙයි අහුවෙන්නේ. අල්ලන්නේ තණ්හාමාන දිට්ඨි කියන තුනට රුචි දෙයි. තණ්හාමාන දිට්ඨි තුනට රුචි දෙය හම්බෙලා තණ්හාමාන දිට්ඨි වැඩුණාම කවම කවදාකවත් සංසාර தත්ත්වයවත් නිවන් පෙතක්වත් නැතිව ප්‍රතිපදාවක්වත් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මෙතන තියෙන නාම රූප නිසයි ඒ ඒ තන ස්පර්ශ ලබන්නේ ඒ නාම රූප එකක් නෙවෙයි තියෙන ගොඩක් තියෙනවා නමුත් දීපු ගමන්ම කෑදරකමට ඒ එකක් අල්ලන ගතියට අපි කියන අපේ මනා පමනාප දෙක කියලා අපේ රුචි අරුචිකම කියලා අපේ පෞරුෂත්වය කියලා අපේ හැදියාව කියලා අපේ කර්ම වේගය කියලා අපේ උපනිෂ්ඨේ සම්පත්තිය කියලා මේ උපනිෂේ සම්පatti ඇත්තටම නිවන ගෙනත් දෙයිද? මේ Tamanට සුභසිද්ධියක් ගෙනත් දෙයිද? සරුවචන්සේ සඳහන් කළ තැන කවදාවත් නැහැ කියලා. අපේ රුචර්චකම් හැදිලා තියෙන්නේ කාමේ දනවන්න. අපේ කර්ම හැදිලා තියෙන්නේ කාමේ දනවන්න. ඒ නිසා සරුවචනාංශේ සඳහන් කළා තියෙනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනා නෝච පරං දහේත පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කේන පුසෙය්‍යුම් පස්සා කියන. ඒ සංසිද්ධිය සඳහන් වෙන්නේ මහගන්ධිය හෝ එහෙම නැත්නම් අන්‍ය තීර්ථක බ්‍රාහ්මණයෝ ਸਰවත්‍ය ශ්‍රාවකයන්ට ලාභ සත්කාර වැඩි කිමු නිසා හෝ මහගන්ධිය වෙමින් නම් Tamanට බුදුහාමුදුරුව කරපු නිග්‍රහය ගැන හිතලා බුද්ධ ශ්‍රාවකයන්ට විඳපාත යනකොට පයින්. බොහොම කැට වචන කියලා බයිනවා. ඒ නිසා අන්තිමට මේ පින්නපාතේ දෙන්න ඉන්න මිනිසුත් මුසුප්පු වෙනවා. සංඝයාටත් හරි ලැජ්ජාවකටපත් වෙනවා. පස්සේ ආනන්ද හාමුදුරුවෝ කියලා බුදුහාමුදුරුවන්ට මතක් කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන ගමකට වෙන වීදියකට වෙන නගරයකට යන් කියලා. ඒකට ආනන්දහාමුදුරුවෝ මොකද ආනන්දෙම කියන්නේ? ඒතර කියනවා මේ නොකිය බැරි නිසා මේ ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ටත් අල්ලස් දීලා මේ ඡන්දින්ට බණිනවා බොහොම කැත විදියට කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය මතකයෙන් සඳහන් කළා කියන ආනන්දට ආනන්ද හඳුරන්ට හොඳයි ආනන්ද දැන් අපි මේක අතහැරලා යන වීදියේදීත් බඳක් මොකද කියන්නේ. ඊයස කියනවා යම ප්‍රශ්නයක් ආවනම් ඒ ප්‍රශ්නේ ඉතින් ඉවර කරලා යන්න ඕනේ නිසා දවස් 7ක් ඉවසන්නේ කියලා ආනන්ද හඳුර සම්මතානුකූලව මේ සමණයකටපත් කරලා බුදුන්ස උදාන ගාතාවක් කියනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ. අපි ගමේ ඉන්නකොට වේවා, නගරේ ඉන්නකොට වේවා, අරඤ්ඤේ ඉන්නකොට වේවා අපිට සැප දුක ස්පර්ශ කරනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවාත්තනා නෝච පරන්දහේය. මේ පුද්ගලයා පටිච්චසමුපාදේ දන්නවනම් මේ දුක මාව ස්පර්ශ කරන්නේ මගේ මන අපිට නෙවෙයි. මොකද දුකක් මගේ මන අපිට ස්පර්ශ කරනවා කැමති නැහැ. ඒ වගේම නේව පරන්දහේත අනුංගමික කෙරුවයි කියලා කියන්නේ යන්නේ නැහැ. ඒකට ආත්ම දෘෂ්ටියට වැටෙනවා. ඒ නිසා මේ සැප දුක ස්පර්ශ කරන්නේ නේව අත්තනා Tamandi සත් නෙවෙයි නෝ පරන්ද හේත අනුන්ට හේතු කරන්න යන්නේත් නැහැ. පුසන්ති පස්සා උපදීන් පටිච්ච. ඒ ස්පර්ශ ස්පර්ශ කරන බෙරුචි අර්ශකම් වල හැටියට. උඹේ මනාපමනාප දෙක හැටියට උඹේ පෞරුෂත්වයේ හැටියට උඹ ඉල්ලගත් ආපු කරගෙන ආපු උපනිෂේ සම්පත්‍ය වල හැටියට උඹ ඒ ටික ගෙවම් කරලා නම් ඉන්නේ උඹ නිරූපදින් නම් උඹට ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැහැ එතකොට මාගන්ජත් එක තරහ වෙන දෙයක්වත් නැහැ මේ බැන්නයි කියලා දුක් කරදර වෙන්න දෙයක්වත් නැහැ වෙන තැනකට යන්න දෙයක්වත් නැහැ මේක උඹ ගණන් ගන්නේ උඹට මාන්නේ තියෙන තාක්කල් තමයි බිම් කියන දෙයක් අහලා මාන්නේ නැති පුද්ගලයෙක් නම් බීටි අලියට වේනා ගායනා කරා වගේ කවුරු බෙන්න හම්මකෝ. ආන්නේ විදිහට Tamante තමන්ගේ උපදි සම්පත්‍ය උපදි කියන්නේ භව සම්පත්‍ය කියලා වට කියන්නේ අපේ තියෙන බල පුළුවන්කාරකම්. අපේ තියෙන මාන්න, අපේ තණ්හ, අපේ ditthi තියෙනකන් අනික් කෙනා කරන හැම දෙයක්ම අපිට පුදුම විදියට වෙස් පෙරලිලා පේනවා. නමුත් අපිට ඒ තණ්හාමාන දිටි නැති තැනකට ගියාට පස්සේ ඒක හරියට හොඳට ආනපන සංසිඳිලා తాවකාලික වශයෙන් හිත කෙලෙස් නැතු ඉන්නකොට පිට කෙනෙක් ඇස්සයි කියලා අර අනික් වෙලාවට වගේ හිත ඇවිස්සෙන්නේ නැහැ. හිතවිලි ආවයි කියලා ඒක නෙළුම් පතර වැඩිච්ච වතුර කඳුල වගේ ගලලා යනවා මිසක් අල්ලන්නේ නැහැ. වේදනාව ආවට කාක් තියෙන පුළුවන් වේදනාවක් නැතුව ඒ නිසා කායේ වේදනාවක් තිබුණාට අර වැඩිට බාධා කරන්නේ නැහැ. මොකද මේ වෙලාවේදී අපි සාරත්ත හිතකින් නෙවෙයි ඒක විඳවන්නේ. විරත් හිතකින්. ඒ විරත් හිත හදාගන්නේ අන්නර නාම රූප දෙක ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ සහ ආස්වාද ප්‍රසවාසය දෙක වෙන්කොට ගන්නා ඥාන දෙක දෙක ඒ දෙකොටස් දෙකම හිමීට ගෙවෙන්නයි ආස්වාද ප්‍රසවාස ගෙවෙනකොට ඒ නාම රූප කොටස් ගෙවෙනවා, ඡය වෙනවා, වැය වෙනවා, නිරෝධ වෙනවා, විරත්ත වෙනවා නැත්නම් විරංජනේ වෙනවා මිස නාම රූප නැති වෙනව නෙවෙයි. ඒව තියෙනවා ඒ වගේ තියෙන කුප්පන ගතිය නැති වෙනවා. නැති වුණාට පස්සේ ශබ්ද තිබුණාට වේදනා තිබුණාට හිතවිලි තිබුණාට ඒකෙන් අර භාවනා කරන හිත කම්පණ වෙන්නේ ඒ දවසක් බුදුජානනාංශය ළඟට ඇවිල්ලා ඒ අන්‍ය තීර්ථක ශ්‍රාවකේ එයා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ සර්වචනහන්සේ ප්‍රකාශ කරනවා. ඒක නිසා සර්වචනහන්සේ කිසියෙත්ම මේ පුද්ගලයාටවත් ඒ එයාගේ තමන්ගේ ගුරුන් වහන්සේගේ ගුණ ප්‍රකාශ කරන ගුණයටවත් නිග්‍රහ කරන්නේ නැහැ. කියනවා මගේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක මම අතවැසියෙක් වශයෙන් ගමනක් ගියා. ගියාට පස්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ සර්වචනහන්සේ ශාස්ත්‍රුන්ගෙන් එක්කෙනෙක් එයා පාරායිනේ පොඩ්ඩක් මහන්සි කියලා භාවනාවට වැටුණා. ඒ මම හිතිය නැගිටලා එතකොට මේ මේ පාරයි නින ගහක් මුල වාඩි උනේ පාර ගල් 500ක් ගියා සම්පූර්ණ දුවිලි වලාවක් ඇවිසිලා. නැගිටිනකොට සම්පූර්ණ ඇඟ දුඹුරු පාට වෙලා තිබුණා. ඉතින් නැගිටලා ඇහුවලු මං උපස්ථායක වශයෙන් මගෙන් මේ මොකද මගේ ඇඟ දුඹුරු පාට වෙලායි කියලා. ඊට පස්සේ කිව්වලු මෙතනින් මේ මට කරගන්න දෙයක්වත් නැහැ සමාධියකට සමවැල්ලා හිටපු නිසා තද බල ගැඹුරක හිටියේ පුදුමාකාර දුවිල්ලක් ඇවිස්සුණා. ගල් 500ක් ගියා පුදුම සද්දයක් පුදුම කංකරච්චලයක් ඒ වෙලාවේ තිබුණේ. ඇහුන්නේ නැද්ද කියලා ඉතින් අර ඒකවලු මට ඇහුනෙත් නැහැ මට දැනුනෙත් නැහැ මගේ සමාජයට බාධා වුණේ නැහැ කියලා බුදුරජාණන් කියන හොඳයි කියලා. හොඳයි කියලා බුදුචානන්සේ කියනවා මම දවසක් චාරිකාවේ යනකොට මිනිස්සු කුඹුරේ වෙල්යායක ගොවිතැන් ගොයන් කපලා පාගලා ඊගාව කන්නේට හානවා. එතකොට තාම අර සුද්ධ කරපු කමක් තිබුණා. ඒ කමත් වල මේ පිතුරු මඩු තිබ්බා. ඒ වෙලාවට සකස් කරගන්න පිදුරු මඩුව. ඉතින් වේස නිසා මම ගිහිල්ලා අර පිදුරු මඩුවක ටිකක් භාවනා කරා. මම නැගිටලා බලනකොට මුරු විල්ලායේ පිල්ල මිනිස්සු. මම ඉස්සර රක්මන් කරගෙන ඉන්නකොට මම දැක්ක ප්‍රසීලන්දාරියක් කතා කරලා මම ඇහුවා. මේ මොකද මේ මේ අච්චර වෙලා මිනිස්සු මේ හියකාමින් හිටියේ දැන් මේ කුඹුර පිටිලා සෙනග. ඊට පස්සේ කියනවා මේ මිනිස්සයා ඇයි ස්වාමීන් ඇයි ඔබතුමා දන්නේ නැද්ද? මහ විශාල වැහසක් වැහැරා. අකුණක් ගහලා නියොන් දරුවෝ දෙන්නේ නියොන් සහෝදරෝ දෙන්නෙකු හරබ්බන් දෙකුයි මැරුවා. මේ මේ දැන් මෙතන ඉස්සරහ. මේ තාම ගලන්නේ මේ වැස්සේ වතුර කියලා. ඒකට අහනවා ඔබතුමා කොහෙද හිටියේ කියලා. මම හිටියේ මේ පිටුරු මඩුවේ. ඔබතුමා නිදාගෙන හිටියේ නෑ. නමුත් ඇතුළේ ඉඳලා හින ගැහුවට මොන වුණක්වත් ඇහිලා නෑ. ඒකල ඉතින් බුදුරජාණන් වහන්සේ අර මනුස්සයගෙන් මේ ඒ කල්පන්සියක් යන්නේ ඒකේ ඇහිච්ච නැති එකද වඩා දක්ෂදී එහෙම නැත්නම් මේ හිණයක් කකුණක් ගහනලාවේ දන්නේ නැති එකද කියලා. ඒක ධර්මසුකන යනෝ බලනකොට නම් මේ හිණයක් කකුණක් ඇහුවත් නෑ එනවා ඒ වෙලාවේ. නෑ එන්නේ මොකද? ඒ බයක් නෑ. එහෙම නැත්නම් රකින්න කියලා දෙයක් නැහැ හිත ඔක්කොම නික්ලේශී වෙච්ච උනාට පස්සේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ. ඒකයි බුදුහාමරගේ වචනේ පුසන්ති ප්‍රසා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙයුම් පස්සා හිතේ උපදීන් නැති කල්ලි ඒ කියන්නේ ගොජ දාන ආශාවල් නැති කල්ලි මාන්නේ නැති කල්ලි දෘෂ්ටි නැති කල්ලි ස්පර්ශ ස්පර්ශ කරන්නේ වෙන විදියකට කියනවනම් රූපක් තියෙනවා සද්දක් තියෙනවා ගඳක් තියෙනවා රසක් තියෙනවා පහසක් තියෙනවා එකක්වත් තෝරන්නේ එකක්වත් තෝරන්නේ නැතුව ඉන්නකොට එයා සම්පූර්ණ මුළු සොයන්වරයටම අයිති ලැබෙනවා ඉස්සර ඉස්සර තියෙන ක්‍රමයේ හැටියට දක්ෂ කුමාරයෙක් හිටියොත් බුදු ජානනාංශයේ සිද්ධාර්ථ කුමාරයා ඉන්න කාලෙත් ඒ වගේ සිද්ධියක් තමයි වෙලා තියෙන්නේ. යසෝදරා විතානත්ම සුන්දරයි. ඉතින් යසෝදරාගේ සුපබුද්ධ රජුලගේ ඉල්ලුවාට පස්සේ සුද්ධෝදන රජුරණ කියලා වෙනවා. එහෙම එක්කෙනෙකුට පාවා දෙන්න බෑ. තරගයක් තියලා දක්ෂයාට තමයි පාවා දෙන්නේ. පස්සේ එතනදී යසෝදරාට හම්බ වෙන ස්වයංවරයක් දේවදත්තත් ඉන්නවා බුදුහාමුදුරුවෝ කියන සිද්ධාර්ථ කුමාරතුමා විශාල පිරිසක් තම තමන්ගේ ශිල්ප දක්වනවා ශිල්ප දක්වට පස්සේ යසෝදරාව ඒ සිද්ධාර්ථ කුමාරයා තෝරනවා ආන්නේ වගේ ස්වයංවරයෙන් තමයි ඉස්සර තේරුවේ ඉතින් ඒකෙදී යම් චිත්තක්ෂණයක තාම තෝරලා නැති තාක්කල් ඒ ඉන්න ඕන කෙනෙක් තෝරන්න පුළුවන් තෝරපු ගමන් මොකද වෙන්නේ? තෝරපු එක අනිත් සියලු දෙනා තරහකාර වෙනවා. මේ ගෑණි කරපු නිග්‍රහය මට කියලා දැන් මේ මේ සිද්ධාර්ථ කුමාරයා ඒ යසෝදරාව දිනා ගන්නකොටම ජයං වේරා පසවති පෙරදිච්ච සියලු දෙනාම සිද්ධාර්ථ කුමාරයත් එක්කත් යසෝදරාවත් එක්ක පුදුමාකාර ජම්මාන්තර වෛරකට යනවා. ඒක නිසා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා කියලා කියන්නේ දැන දැන සතුරු රාශියක් හදාගන්න. අපි භාවනාවේදී කරන්න හදන්නේ වගේ සියලු සංවරය අතට අරගෙන කිසි දෙයක් තෝරන්න නැතුව ඉන්නවා. ඒ නිසා සතිය කියන එක වර්ණගෙනකොට සුද්ධෙක් දීලා තිබුණා choiceless awareness කියලා. මොනම දෙයක් පිළිබඳවත් නිගමනයකින් තොරව ඇති හැටි බලන්නේ. අපිට කොච්චර අමාරුද කියන්නේ අපි ඒ තරම් තණ්හාවෙන් භරිතයි මෝහයෙන් මේ මාන්නෙන් භරිතයි දෘෂ්ටියෙන් භරිතයි නිසා අපි පැනපෝ ගමන් එක කල්ලන එක තමයි ස්වභාවය නමුත් භාවනාවේදී මේ ඉවසනවායි කියලා කියන්නේ ශාන්තිය කියලා කියන්නේ උපේක්ෂාව කියලා කියන්නේ ඒක තතියෙන් තමයි ඒක පටන් ගන්න දෙන්නේ දේවල් ගොඩාක් තියෙනවා ගොජ්ජ දාන දිදුලන ප්‍රශ්න එකකටවත් අත තියන්නේ සියල්ල දිහා හොඳට බලන්න හිටියොත් ප්‍රශ්න විසීම ප්‍රශ්න විසදෙනවා අර අර කලබලයට අත දාන ගතිය නිසා තමයි තමන් එතන ඉඳලා චේතනා පහල කරගෙන ඒ ඔක්කොම එන කර්ම ශක්තියට වාක්‍යන්න වෙන්නේ. ඒ නිසා ඒක ඉවසීමේ එක චිත්තක්ෂණයක ඉවසීම නිසා යුද්ධයක් දිනුවහා සමාන ජයග්‍රහණයක් ලැබෙනවා. තමන් අර පැත්ත මේ පැත්ත තෝරන්නේ නැතුව ඒක දිහා චිත්තක්ෂණයක් ඉවසීමෙන් ඒක නිසා මේ නාම රූපච්ඡ පස්ස නාම රූප දෙක නිසා මේ ස්පර්ශය ඇති වෙනවා කියන එක භාවනාවට අනියමාර්ථයෙන් උදව් කරනවා අපි මේ ඉක්මන් වෙලා තීන්දුව කරනවායි කියලා කියන්නේ බෙදාගෙන අනවා ඇදගෙන නෑමක් නාන්න එහෙම විනි කවුරු හරි කියනවනම් ඔබ මේක විනිශ්චය කළ යුතුමයි කියලා මම හිතන එක දාස භාවයක් කියලා කිසිම කෙනෙකුට කව කෙනෙකුට කියන්න බෑ මේක මේ විනිශ්චය කරන්න ඕනේ කියලා. හොඳ ලස්සන ඔය ඔය ඔය ස්ථාන පරිපාලනය කරන්න ගියාම නැත්නම් මේ වගේ රිට්‍රීට් එකක් ඕගනයිස් කරන්න ගියාම ඒ සංවිධානය කරන්න ගියාම උගෝ දෙනෙක් ඇවිල්ලා නිකන් බොහොම ආලප්පන ආලප්පන දාලා බලපෑම් කරනවා විනිශ්චය කරන්න. ඒ මොනම විනිශ්චයක් කරේ කියලා කවදාකවත් මේකේ කෙලවර සතුටින් කරන්න බෑ. එක දවසක් ඒකට මම මේ නිදර්ශනය පිළිබඳව ඔයගොල්ලෝ මට දොස් කියාවේ නමුත් ඒ නිදර්ශනය හොඳයි. සහෝදරයෝ දෙන්නෙක් බූදලයට උරුට්ටවල් වෙනවා. අම්මා තාත්තා නැහැ. ඊට පස්සේ ඒ නීතිය හැටියට දෙන්නට සමසේ යන්න ඕනේ. ලොකෝය සේරම ගන්නවා. අරකට පස්සේ මල්ලි අසරණ වෙලා ඉන්නවා. ඒකට යේසුස් වහන්සේ ඉන්නවා. එතකොට මල්ලි කියලා යේසුස් වහන්සේට කතා කරලා කියනවා ස්වාමි පුත්‍රයන් වහන්සේ අපේ අයියා සියලු බූදල අරගෙන මට කිසිම මගේ මේ සාධාරණ බුද්ධි යුක්තිය ඉෂ්ට කරන්නේ නිසා කරුණා කරලා මට මේක යුක්තිය පසෙන්සා දෙන්න කියලා. යේසුස් වහන්සේ අහනවා කවදද මම කවුද නීතිඥයෙක් කිරුවේ කියලා අහනවා. මම නීතිඥයෙක් නෙවෙයි මම නඩුකාරයෙකුත් නෙවෙයි. උඹ ගිහින් නඩුකාරයෙකුට කියපන්. මන්ට ඔය අත දාන්න ඕන කන්නේ අපි වෙන්න හදන්නේ නඩුකාර ලොගෝ ටක් ගාලා දා ගන්නවා. දාගෙන ඉවරලා අර මනසගේ නඩුව බාර ගන්නවා පාරමෙද. ඒකල එතනම හිටගෙන අයියා වැඩි කාර්යයක් කරනවා. මල්ලි හරි කියා ගන්නවා. ඊට පස්සේ නඩු ඇහුවක් පරාදයි. නැවුවත් පරාදයි පූර්ව නිගමන සහිතයි. ඉතින් මේ වගේ ඇවිල්ලා එක එකන ඔලොගු පොරවන්න හදනවා අපට. හරියම ලස්සනයි මේ කළු කෝට් එක දාගත්තාම ඒගොල්ල මගේ නඩු විසඳලා දෙන්න කියලා කේජු කෑල්ල කන්න කප්පා කරපු සෙල්ලම තියෙන්නේ. ওই සෙල්ලම තමයි ජීවිතේ තියෙන්නේ. ඒ ඒ පවතින නාම රූප ස්පර්ශ කරන්නේ තමයි ළඟ තියෙන දුර්ලභමත් තිබුණොත් තමයි. තමයි ළඟ තියෙන තණ්හාවක් තිබුණොත් තමයි මාන්නයක් තිබුණොත් තමයි ditthියක් තිබුණොත් තමයි. ඒ නිසා අපි යම් අපි දවස පුරා අනන්තවත් තේරීම් කරනවානේ. අන්නේ තේරීම් කරන එක විවේකීව අරගෙන බලන්න මේ දී ඇති ඔක්කොම පනවලා තියෙනවා මම අවල් දෙේ තේරුවා. දැන් තෝරලා හරි ඉවර වෙලා තියෙන්නේ. නමුත් ඒ තෝරන්න හේතු වෙලා තියෙන මොකද්ද කියලා? අපි নানা ආකාර හේතු කතා කරනවා අරය කියපු නිසා සාධාරණේ නාමයෙන් අනම්මන මොකක්වත් නෙවෙයි තමන්ගේ තණ්හාවක් ඉෂ්ට කිරීමක් වෙන්නේ. තමන්ගේ මාන්නයක් ඉෂ්ට කිරීමක් වෙන තමන්ගේ දෘෂ්ටියක් ඉෂ්ට කිරීමක් වෙන. ඔකට දරුවෝගේ නම් කියනවා අපි. සාධාරණ යුක්තිය නම් කියනවා තේරම කිතුල් ගහට කියමිනේ කතාව. යටින් තියෙන මේ තුන් දෙනා. තණ්හා මාන දිටි. ඒකට හරි ලැජ්ජයි. මං කියන්නම් මෙහෙම. ඒකට ඔයගොල්ලෝ කියාවේ මම මේ මේ මැනිපියුලේට් කරන්න හදනවා කියලා. නොකිය ඉන්න එක හොඳයි කියලාත් හිතෙනවා මට. දැන් මේ ධර්ම සාකච්ඡාවේ ප්‍රශ්න නගනවනේ. ඔය ප්‍රශ්නයක් විග්‍රහ කරලා බලන්න ප්‍රශ්න කොහෙන්ද එන්නේ කියලා. එක්ක තණ්හාවෙන් එක්ක දිට්ඨියෙන් එක්ක මාන්නේ. ඒක වෙනුවට ඒක දැනුමක් කියලා පෙන්වන්න හදනවා. මං කියන්නේ ප්‍රශ්න අහන්න එපයි කියලා. ඒක නෙවෙයි මම මේ කියන්න හදන්නේ. මම ඒක මට මේ ඊමේල් වලින් දිගින් දිගටම ප්‍රශ්න හොයක එන්න පටන් ගත්තා. සාමාන්‍ය ස්ක්‍රීන් දෙක තුනක් දිගයි. සාමාන්‍ය ලියමන. ඉතින් ඒ කියවන්න ගියාම ගොඩක් වෙලා යනවා. ගොඩක් ඉතින් මම දෙක තුනක් උත්තර දීලා මම දවසක් කතා කරලා කිව්වා මේ ප්‍රශ්නේ එන මුල පොඩ්ඩක් හොයන්න පුළුවන්ද කියලා. එක්ක තණ්හාවෙන්, එක්ක මාන්නෙන්, එක්ක දිටියෙන්. ඒ පුද්ගලයා මේ ප්‍රශ්නේ දිහා ආපහු බලලා මේ ප්‍රශ්නේ කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් මේ කායෙන් අහන්න දෙයක් නැහැ ඒකේ. බීජය එතනමයි. අනුන්ට අනුගෙන් ඇහිල්ලෙන් ඒක ලොකු නිකන් ධර්ම ඥානයක් කියලා කියා ගන්නවා ඥානයක් කියා ගන්න ඔක්කොම දිදී අන්තිමට වැඩ කරන්නේ තමන්ගේ වර පිටේ වනේ තියෙන බීම වගේ ඒ තණ්හා මාන දිටි තුනෙන් වැඩ කරන්නේ. ඒක නිසා හැම සිද්ධියක්ම දවස පුරා සිදුවෙන සර්වඥ වචනෙන් පාවිච්චි කරන ක්ෂණ සම්පත්තිය තියෙනවානේ. ඒ ක්ෂණ සම්පත්තිය අපි විනිශ්චයක්. එහෙම නැත්නම් තීන්දුවක්. එහෙම නැත්නම් පක්ෂයක් ගැනීමක්. මොනම ක්‍රමයකින් හරි චේතනාවක් පහළ කරන්නේ ওই තණ්හා මාන දිට්ඨිය අනුව. චේතනාවක් පහළ නොකර ඉන්න බෑ. අපි ඉන්න සමාජයේ පුදුමාකාර මේ බලපෑම් සහිත සමාජයක් මේ. ඒකයි ඔය පිරිසක ඉන්නවා කියන එක දඩයක්. ණයක්. තනියම ඉඳ ගියාම මේ මොනවා කරන්නේ ඒත් හැබැයි හිතුලේ ඇතුලේ හිත මේ ප්‍රපංච මාර්ගයෙන් බද්ධ දෙනවා. නමුත් සර්වඥාන්සේ මේ ජීවිතේදීම මේ සංකර මේ විසම ලෝකෙදීම ආස්වාස ප්‍රසවාසී වගේ දෙයක් අල්ලලා ඒක ප්‍රයෝගයෙන් ප්‍රයත්නයෙන් සංසිඳන තැනට ඇරලා අන්නේ සංසිඳිත චිත්තක්ෂණයේ තේරුමක් ගන්න නැතුව විනිශ්චයක් ගන්නේ නැතුව වර්ගීකරණයක් කරන්නේ නැතුව ඒක නොදැක්ක වගේ නැහැ වුණා වගේ පොට්ටෙක් වගේ බීරෙක් වගේ හිටපන් කියන එක උගන්නන. එතන නෑ ස්පර්ශෝස්පස කරන්නේ. එතකොට හිත එතකොට විඥානේ පුදුම අසහනයකටපත් වෙනවා මොනවා හරි කරන්න හිතෙනවා. ඒ කියන්නේ යාට ස්පර්ශ කරන්න මොකුත් නැහැ. ඒක හරියට කියනවා නම් මොහොත මැදට ගිය මිනිහට සලකුණු නැති වෙච්චාම ඇති වෙන බයක් වගේ කොයි පැත්තට යනවද දන්නේ නැහැ. ඒ නිසා අසරණ ගතියක් එනවා. ඒ අසරණ ගතිය භාවනාවේදී එනකොට සත්පුරුෂයා සතුටටපත් වෙනවා. මෙන්න මගේ ස්පර්ශය ස්පර්ශ නොකර වෙලාව. මෙන්න මගේ විඥාණයට ප්‍රතිස්ථාවක් නැති වෙච්ච වෙලාව. මෙන්න මගේ වේදනාව වලට සැප දුක දෙක නැති වෙලාව, අදුක්කම සුඛයට ආපු වෙලාව. මෙන්න මගේ සංස්කාර ස්කන්ධේ විසංඛාරගත වෙච්ච වෙලාව. මෙන්න මගේ රූප ස්කන්ධය අවකාශයට ගිය වෙච්ච වෙලාව. මේ මේ පටවියාපතේ කොටස් නැහැ. ඒ අහුත් අවකාශයට යනවත් එතන ගියාට පස්සේ ඇති ඒ නුරුස්නා ගතිය, ඉස්පාසු නැති වෙන ගතිය, බය උපදවන ගතියට තමයි කෙලස් කියන්නේ. ඒක නිසා ස්පර්ශෝ ස්පර්ශ නොකරන තනක් කියන එක මේ ලෝකෙදී විඳින්න බැරි එකක් නෙවෙයි. පෙන්නලා දෙන්න පුළුවන්. පෙන්නලා දුන්නට ඒක මධ්‍යම ප්‍රතිපදා බවත් ඒක සූරකමක් බවත් ඒක කුසලතාවය කියන්නේ මේකට බවත් දන්නේ නැත්නම් එතෙන්ද ගිය ගමන් කරන්නේ ආ එක්ක රූපයක් දාගන්න ඕන නැත්නම් වේදනාවක් දාගන්න නැත්නම් සංඥාවක් දාගන්න නැත්නම් සංස්කාරයක් දාගන්න නැත්නම් විඥානයක් දාගන්න ඉතින් ඊට පස්සේ තමයි ස්පාසුවක් එන්නේ ඒ නිසා ස්පර්ශ ස්පර්ශ නොකරන නම් නාම රූප දෙක නැති වෙනව නෙවෙයි නාම රූප දෙක විරංජනේ වෙනවා නාම රූප දෙක ලීන තත්ත්වයටපත් වෙනවා සංගවි ගන්නවා ඒ සංගවි ගන්න වෙලාවෙදී Taman උත්සාහයක් ගන්නවා වේදනාවල් පහළ නොකර සංඥා පහළ නොකර සංස්කාර කරන චේතනා පහළ නොකර විඥානය පහළ නොකර ඉන්න. ඒ රූප නාම ධර්ම දෙකෙත් සංගවි ගැනීම කියලා කියන්නේ ඒ වගේ පෞද්ගලිකව පේන ලක්ෂණ වෙනුවට ඔගේ පොදු ලක්ෂණ දකිනකොට ඒක එකක් කැපී පෙනෙන්නේ කැපී පෙනෙලා හිටින්නේ නැහැ. ඒක තමයි සර්වඥාසු මේකේදී විස්තර වශයෙන් සඳහන් කරන්නේ යම් ආකාරකින් යම් ලිංගකින් යම් නිමිත්තකින් යම් ಉದ್ದೇಶයකින් යමක් කැපී වෙන්න උත්සාහ කරනවා නම් අපි ඒකට නමක් දෙනවා. ඒකවලදී බුදුදහමස කියනවා ඒ ලිංගේ ඒ නිමිත්ත ඒ ආකාරයේ ಉದ್ದೇಶ නැති වුණොත් ඒ නම් කිරීම තවදුරටත් කරන්න බෑ. එතකොට ස්පර්ශයේ තියෙන අදිවචන සම්පස්සේ කියලා නම් කරන ගතියක් නම් කරන ගතිය අවලංගු වෙලා යනවා. ඒ අපි එල්ල කරපු අරමුණු කරපු ඒ නිමිති ලිංග ಉದ್ದೇಶ නැති වෙලා ගියාට පස්සේ. ඒව නැති වුණාට පස්සේ රූපාකාරී කැපිපෙන්නේ මොකුත් නැහැ. ගියාට පස්සේ එතන ස්පර්ශයක් නැති වෙලා යනවා. ඒක නිසා මුළු ලෝකෙම පවතින්නේ ලිංග නිමිති ආරම්මන උද්දේශ කියන වචන හතර යටතේ. මුළු ව්‍යාකරණයම මුළු sannivedanayම තියෙන්නේ හුදු ආකාර ලිංග නිමිති උද්දේශ කියන වචන හරහා. මේකේ ඉන්නකම් කවදාකවත් නිවනක් නැහැ. මේකේ ඉන්නකම් කෙලෙස්. ඒක නිසා කවදා හෝ වචනපතේ ඉක්මවන්න වෙනවා. මනුස්සයාට ඥානය පිරිසිදු වෙනකොට. ඉතින් ඒක නිසා කියන එක උගන්වන්න පොතක උගන්වන්න බෑ මොකද වචන යටතේ මේ නිරුත්තිපත යටතේ තියෙන්නේ තර්ක විතරයි එහාට යන්න බෑ. නමුත් මේ ලෝකයා පාවිච්චි කරන වචනම පාවිච්චි කරලා සර්වජන් වහන්සේ පන්නනවා එහා පැත්තට වචනෙන් කියන්න බැරි තැනකට ගෙනියනවා. මේ භාවනා කරගෙන කරගෙන ගිහිල්ලා ආනාපාන සංසිඳනකොට එන தත්වයක් වචනෙන් විස්තර කරන්න බෑ. වචනේ විස්තර කරන්න පුළුවන් තත්වයක් නමක් තියෙන තාක්කල් එතන තණ්හාමාන දිට්ටි තියෙනවා. ඉතින් ඒක නිසා කෙනෙක් හිතන්න පුළුවන් එහෙමනම් මුළු කාලෙම මුළු ලෝකෙම සියලු දෙනාම ඒ විදිහට ඒ නාම රූප ස්පර්ශ කරන්න බැරි තනක් ගියොත් මේක අතාත්වික කතාවක් කියලා ඔක්කොටම යන්න බෑ. එක්කෙනෙකුට හැමදාම ඉන්නත් බෑ. අපිට චිත්තක්ෂණයට ගිහිල්ලා ඒ වැනි දෙයක් මේ සංසාරයේ ඇතුළෙම නැත්තම් නිවන් දොරටුවක් මේ සංසාරයේ ඇතුළෙම තියෙනවා කියලා තේරුම් ගත්ත දවසේ ඒ මිනිස්සයා ඊට පස්සේ සංසාරෙත් එක්ක වැඩ කරන්නේ නාම රූපත් එක්ක වැඩ කරන්නේ සාරත්ව හිතින් නෙවෙයි. විරත් හිතකින් මේක මේ මුළු ලෝකේ කියලා කියන්නේ හුදු ආකාර, හුදු ලිංග, හුදු නිමිති, හුදු ಉದ್ದೇಶ විතරයි. ඒ ටික අයින් කරාට පස්සේ මේ ලෝකයට කියනවනම් වචන පාවිච්චි කරන්න තියෙන ශූන්‍යයි කියන එක විතරයි. ඒවට මේ නිමිති පටවණ එක, ආකාර පටවණ එක, සංඥා පටවණ එක තමයි අධ්‍යාපනය කරන්නේ. අධ්‍යාපනය මේ හැම දෙයකටම අරකට මේකට නම් වණන් දෙනවා. නමුත් මේ නම් වණන් දීපු එකක් දියා බුදුහාමුදුරුවෝ කියනවා එක ආකාරයක් තෝරගන්න. ඒ ආකාර දියා බලන්න එපා. ඒක දිගටම තියනවාද කියලා. ඉතින් නෑ. ඔක විපරණාමයටපත් වෙනවා. ඒ විපරණාමයටපත් වෙනකොට බබය වෙනවා. ඒ මොකද ඒක නියමෙටම තියෙන්න ඕන කියන ක්‍රමයේ අධ්‍යාපන ලැබලා තියෙන නිසා ඕනෙම ආකාරයක් නිදර්ශනයක් වශයෙන් කියනවා මේ පොළවත් මේ හඳත් කැරකෙන ස්වරූපයේ හැටියට බලනකොට හැමදාම පොළව හඳ පොළව දිහාට මූණක් දාගෙන තමයි කැරකෙන්නේ. පොළොවට රවුමක් යනකොට යා රවුමක් Taman වටේ කරකෙන නිසා හඳේ 150ක් තමයි හැමදාම පොළොව පැත්තට හැරිලා තියෙන්නේ. ඒ නිසා කොච්චර පොළවේ ඉඳලා හඳ නිරීක්ෂණය කරත් හඳේ සිටියමේ 150යි අඳින්න පුළුවන්. දුරේක්ෂක් දාලා බැලුවොත් හැමදාම එක මොනක් තමයි තියෙන්නේ. නමුත් අවුරුදු 80ක් එක දිගට නිරීක්ෂණය කරා. හඳ දිහා බලන බලනකොට අවුරුදු 80 ඇතුළත හඳේ 105ක දෝලනයක් දැක්කලු එහාට මෙහාට. ඒතර මේ පැත්තෙන් තමයි යන්නේ 105ක් සිටියම් කරන්න පුළුවන් මේ පැත්තෙන් 105ක් කරන්න පුළුවන් දැන් 160ක් සිතියම් කරන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 80ක් හරි බලහිනකොට ඔය කියන ආකාශ වස්තු බව විපරිණාමයටපත් වෙනවා. ඒක පිළිගන්න කැමති නැතිකමයි තියෙන්නේ. අපි ජීවිතේ යම් ආකාරයක් ගැන හිතලා තියෙනවනම්, යම් ලිංගයක් ගැන හිතලා තියෙනවනම්, යම් නිමිත්තක් ගැන හිතලා තියෙනවනම්, යම් ಉದ್ದೇಶයක් එකට පටබැඳි නාමයක් තියලා තියෙනවා. බුදුහාමර කියනවා එකක් ගනි. ඔක අරමුණු කරපන්. අරමුණ කියන්නේ අරමුණම තමයි. අරමුණ දිහා බලහිටපන් ඔය ස්ථිරව තියනවාද කියන්නේ. ඒ උඹ දාපු නමට ගැලපෙන්න තරම් නොවන විදිහට මෙයා ඔබවත් පාවා දීලා නමත් පාවා දීලා මේ විපරිණාමයටපත් වෙනවා ඒක උඹට දුකක්. ආන්නේ විපරිණාමය තමයි අපි භාවනා ඉස්සරහාම දකින්නේ ආස්වාද ප්‍රසවාස දිහා බලන ගොරෝසු ආස්වාද ප්‍රසවාසය සියුම් වෙනවා සියුම් එක අතිසියුම් වෙලා නොදැනෙන මට්ටමට යනකොට ඒ සියුම් බීමම බයක් කරදරයක් කරගන්නවා ධර්ම දන්නේ නැති කෙනා ධර්ම කෙනා දැනගන්න. ඕක තමයි බුදුහාමුදුරන්ට පෙන්වන්න ඕනේ උනේ. ඔය එක දිගට ස්ථිර සාරව ආනාපානෙ මූණට මූණ දාලා තියාගෙන ඒක දිහා බලනිනකොට ඇති වෙන විපරිණාමය දැක්කනම් ඕක කනගාටු වෙන්නේ ඕක දුකක් කරගන්නේ ඔය ආනාපානේ මම කියාගත්ත කෙනාට ආනාපානේ ඒ ආකාරයේ ස්ථිරයි කියලා හිතපු කෙනාට ඕක අනාත්මයක් කියලා ගත්තොත් ඕක ලෝක න්‍යාම ධර්මයක්. ඕක තියෙන්නේ චිත්ත න්‍යාම ධර්මයක් කියලා ගත්තොත් ආනපනෙ ගොරෝසු වුණත්, සියුම් වුණත්, අතිසූක්ෂම වුණත් කෝකත් එකක්. ඒකේ අර සැලෙන ගතිය, ඒකේ කුප්පණ ගතිය, ඒකේ ඉද්දන ගතිය නැති වෙලා යනවා. ඉතින් ඒක නිසා ආනාපානෙන් ඒක අරගත්ත කෙනාට බිම්බීම හැකීම ගැන කතා කරන්න ගියොත් බිම්බීම හැකීම බලුවොත් ඔච්චරම තමයි. වම දකුණ කරන්ද වම දකුණ කිරුවත් එච්චර තමයි. නමුත් මේ හැම දේශනාවක මම හිතන්නේ අත නෑර වගේ කියවිච්ච දෙයක් තමයි. මෙන්න මේ විපරිණාමයේ දකින්නට කම්මැලි වෙන එක තමයි අසත්පුරුෂයාගේ හැටි. මේ විපරිණාමයේ බලන්න අපි භාවනා කරන්නේ ඒ භාවනා කරනකොට එපා වීම කම්මැලි වීම ආපුවාම අපි හිතන්නේ ලෝකයේ මේ ඍතු ගුණේ වෙනස් වෙච්ච නිසා කම්මැලි හිතුණා අවුව පාරම නිසා කම්මැලි හිතුණා වැස්ස වැස්ස නිසා කම්මැලි හිතුණා බඩ රිජිත නිසා කම්මැලි හිතුණා කවුරු හරි කැහුණු නිසා කම්මැලි හිතුණා දොර වහපු නිසා කම්මැලි හිතුණා කියලා අර එන කම්මැලි ගතිය කාට හරි හේතු කරනවා නමුත් භාවනා කරලා කරලා කරලා කවදා හරි මෝරණොයි කියලා කියන්නේ තලසුණා වෙනවයි කියලා කියන්නේ රුචියක් ආවනම් මතක තියන්න සංසාරේ කියලා ඒ කම්මැලිකම ආවනම් මතක තියන්න ධාර්මිකව මේ සංසාරයෙන් ගෙවම් කරන වෙලාව. ඒක නිසා මේ නිබ්බිදාව එපා වෙන ගතියට කැමැති වෙන එක කැමැති වෙනවා කියලා කියන්නත් බෑ. ඒකට මූණ දෙන්න නම් සර්වඥ සද්ධර්මයේ අහලා තියෙන්න ඕනේ. අහලා තියෙන කෙනාට තේරෙයි එතින් ගන්න මේටි ඉස්සලා කී දවසක් මම භාවනාවේ මෙතෙන් ඇවිල්ලා සලුවක සාදාලා නැගිටලා ගියා. දැන්නේ තේරුම් ගත්තේ මේකටයි භාවනා කරන්න ඕනයි කියලා. ඉතින් ඒකකොට බුදුහාමුදුරු එතන ඉන්නා වගේ වෙනවා. ඇත්තට බුදුහාමුදුරු කලිමුත් හිටියා. හිටියන මොකද අර තකතිරුකම නැති වෙච්ච දවසේ තමයි ධර්මෙ පේන්නේ. බුද්ධ ධර්ම වෙන් බුදුහාමුදුරුවෝ පේන. එදාට තමංගට සන්තෝෂයක් වෙනවා තකතිරුකන් ටික කරපු නිසා. කලින් කරලා තිබුණ නිසා මේක වෙනවා. නමුත් මරණ චිත්තක්ෂණයක ලෙඩ වෙන වෙලාවක වයසට ගිය වෙලාවක මේක කරන්න පුළුවන්. ඒක නිසා කරලා කරලා කරලා තියෙන කෙනා මෝරණොයි කියලා කියන අපේ සාමාන්‍ය ගැමි විවාදයේ හැටියට අෂ්ටෝක ධර්මයේ කම්පා නොවි තමංගේ චර්යාවට දිගට භාවනා කරනවා. කරගෙන කරගෙන යනකොට අමෝරාවෙන් අපේ අපේ ඉන්ද්‍රණ ඉන්ද්‍රියබද්ධ විඥානයේ තියෙන කන්න කවදාවත් බාරගන්නේ අමෝරාවෙන් වෙලාවක තේරෙන පටන් අර ගන්නවා යමක් පේනවා නම් ඒක තියෙනවා යමක් තියෙනවා නම් ඒක පේනවා කියන එක හැමතැනම සත්‍ය නෑ ওই තියෙන හැම එකක්ම පේන්නෙත් නෑ. ওই පේන හැම එකක්ම ඇත්තෙත් නෑ. බුදුහාමුදුරු කියනවා හීනයක් ගත්තාම ඒක ඉන්නකොට හොඳටම ඒක තියෙනවා. නැගිටතර පස්සේ මොකද වෙන්නේ නැහැ ඒ වගේම ඝන අවසරයක තනි පිටියක ඈත බලනකොට මේ මිරිඟුවක් පේනවා මිරිඟුව පේන්නේ වතුර වගේ කොච්චර එතන කියලා බැලුවත් කවදාකවත් වතුර නෑ නමුත් ඇස්පියදම තමයි බැලුවත් මෙතන ඉන්න බනවල පේන්නේ වතුරක් තියෙනවා ඒ වගේම හීවලෙකුට කපුටෙකුට හේන කටවලා තියෙන පඹේක දකිනකොට මිනිහෙක් ඉන්නවයි කියලා හිතානු යනවා යන්නේ ඌ කවදාවත් ළඟට ගිහිල්ලා අත ගහලා බලන්න යන්නේ නැහැනේ මේ පඹේද්ද නැද්ද කියන්නේ. ඒක හැමදාම ඉන්නේ අර හුඹස් බයේ තමයි. ඒ වගේ අපි මුළු ඉන්ද්‍රියබද්ධ ඥාණයම හිතලා තියෙන්නේ තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා. යමක් ඇහෙනවා නම් ඇහෙන දෙයක් තියෙනවා තියෙන දෙයක් ඇහෙන නමුත් සරුවචනස කියන ඔය ආහාන දකින හැම දෙෙම එතන එතන පුරුද්දලා පුට්ටු කරලා හදලා තියෙන දෙයක් නාම රූප දෙක පිරිතිල්ලෙන් හැදෙන දෙයක්. ඒ නිසා රූප බැලීමේදීත් එකම යාන්ත්‍රණය වැඩ කරන සද්දහිලෙත් එකම යාන්ත්‍රණය වැඩ කරන්නේ. ගන්ධ රස පහස එකම යාන්ත්‍රණය වැඩ කරන්නේ. ඒ නාම රූප දෙක එකතු වෙනකොටම විඥාණය එතෙන් ගිහිල්ලා ඒක සාධාරණීකරණය කෙරුවේ නැත්නම් ස්පර්ශයක් වෙන්නේ නැහැ. ඕක ඇත්තටම බටහිර ඔය ක්වොන්ටම් ෆිසික්ස් වල ශ්‍රෝඩින්ජන් කියන විද්‍යාඥයා බොහොම කල්ලාතුව ලියලා තිබිලා තියෙනවා. නමුත් ඒක අනෙක් විද්‍යාඥයෝ පිළි අරන්නේ නැහැ. එයා කියලා තියෙනවා ඒ මේ මුළු ලෝකෙම තියෙන ශක්ති විශේෂ වර්ගයක්. ඒ ශක්තියට දැන් ස්රෝඩින්ජන් වේව් ලෙන්ස් කියලා සඳහන් කරනවා. ඒ ස්රෝඩින්ජන් ශක්ති විශේෂය ද්‍රව්‍යයක් බවටපත් වෙන්නේ විඥානේ හැප්පුණොත් විතරයි කියලා එයා කියලා තියෙනවා. ලෝකයේ තියෙනා වූ ස්රෝඩින්ජන් energy wave will collapse into matter and whenever the consciousness interact මොනම කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. මොකද හුඟ දෙනෙක් හිතන්නේ නෑ මේ ද්‍රව්‍ය බාට පත්විච් එකක් තියෙනයි කියලා අපි හිතන්නේ. ෂෝඩින්ජර් කියනවා උඹේ විඥාණය තමයි ඒ ශක්තිය ඒ ද්‍රව්‍යයක් බාට පත් කරගන්නේ බලන බලන වෙලාවේදී ඒක සිද්ධ වෙන්නේ. ඒක දැන් ඊට වැඩි හුඟක් පස්සේ ඔය අයින්ස්ටයින්ලා එහෙම ඒක ඉස්සරහට දිනු කරා දිනු කළා කියවා what you see that you are උඹ යමක් බලනකොට හරි ලස්සනයි සුන්දරයි කියලා හිතෙනවනම් ඒ බලන වෙලාවේ මනස සුන්දර නිසා තමයි ඒක සුන්දරව පේන්නේ. උඹේ හිත කම්මැලි වෙලා එපා වෙලා තුප්පහි වෙලා ඉන්න වෙලාවක බලන බලන හැම එකම තුප්පහි තමයි. ඒ නිසා උඹට පේන්නේ උඹට බලන්න ඕන දේ. ඒක අපි සිංහලෙන් කියන්නේ හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදේ. තමන්ට ඒක හොඳයි කියලා හිතුනොත් අපි ඒක සාධාරණීකරණය කරනවා. අපි දන්නේ හැම වචනයකින්ම. නමුත් ඒකෙන් බුදුහාමුදුරණ පේන විමස සාධාරණීකරණය කරන්නේ තණ්හාවයි මාන්නයයි දික්තියයි. ඒ නිසා ඒ තියේ එතන එතන පහළ වෙන හැම එකක්ම අපි විසින් අපේ තණ්හා විසින් උපදීන් විසින් සකස් කරගෙන බලන දෙයක් නිසා බාහිර ලෝකය සම්පූර්ණ තමන් විසින් මවන ලද්දක් කියලා තේරවාදයට අදාළ නැහැ බුද්ධ ආගමේ තියෙන විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා යෝගාචාර කියලා එක මහායාන නිකායක් බවටපත් වුණා විශේෂයෙන්ම මේ දැන් අවුරුදු දහස් ගානකට ඉස්සර වෙලා බුද්ධ ජානසයට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ මුළු ලෝකෙම උඹ විසින් මවන ලද විඥානේ විඤ්ඤාත්තියක් උඹේ විඥාන විසින් මවන ලද්දක් ඒක හරියට කියනවා නම් මේ කන්නඩියක් දැකපු රිලවා ඒකේ හැපැත්තින එක සතුරෙක් කියලා නේ දකින්නේ උචින් ඒක අල්ලන්න හදනවා උද්දී ඉඳලා හැන්ද වෙනකන් අල්ලනවා ඒ තරම්ම ඌගේ මූණට වෛර කරනවා කියන කෙනකින් කියන්නේ අපි රිලව් නෙවෙයිද අපි කොච්චර අපේ ආත්මයට වෛර කරනවද උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්නම් අපි ඊගාවේ ඉල්ලයිද තව හොඳ එකක් ඉල්ලයිද මේ ලැබිච්ච මනුස්සකම ආගේ කරන මිනිස්සේ තව ඊට වැඩිය හොඳ එකක් ඉල්ලයිද මේ බුද්ධ ධර්මයක ශාසනයක් බුද්ධෝත්පාද කාලයක් කියලා දන්න කෙනෙක් නෑ කිසිම කෙනෙක් කැමති නැහැ වර්තමාන මොහොතට ඊගාව චිත්තක්ෂණේ ඉල්ලනවා. මෙටුඩු හොඳ එකක් නැද්ද කියලා අහනවා. හැම තැනම වටපිට බල බල ඉන්නවා. මම දැන් මෙතනින් පන්නන්න හිත. ඒ කියන්නේ අපි වැඩියෙන්ම වෛර කරන්නේ, වැඩියෙන්ම ද්වේෂ කරන්නේ, වැඩියෙන්ම නුරුස්නා ගතිය පාන්නේ මම දැන් මෙතන කියන එක. කවදා හෝ මේකේ තියෙන මෝඩකම, තකතිරුකම තේරුම් ගත්ත දවසේ නිවන් තමයි. එතකොට මේ මනස පිරලා ඉන්නේ. මේ මනස ඉන්නේ වර්තමානයේ මනස දන්නවා. ඔච්චර දන්නේ කොච්චර තටමවත් යන්න තියෙන්නේ. ඕකට වෛර කරන තාක්කල් අපි නව නිර්මාණ හොයනවා. අපි අභිවෘද්ධියක් පතනවා. අනාගතයක් පතනවා. ඒ පතන හැම මොහොතකම වර්තමාන මොහොතට ද්වේෂ වෙනවා. ඒ මම දැන් මෙතන කියන මේ හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච කිරි කිරියා කිරි කිරි toyya වර්තමාන මොහොත. ඔය toyya වෙන්නේ නැහැ. අපිට වෙන්නේ එතෙන් ඊට පස්සේ ඊගාට මොකක්ද හම්බ වෙන්නේ. මම ඊගාට මොකද කරන්නේ? නිසා කවදාහකත් වෙන මේ ලැබිච්ච දේ වලද ගන්න හම්බ වෙන්නේ නැත්තේ මොකද්ද? මම මට වෛර කරන නිසා. මේ මොහොතට වෛර කරන නිසා, මේ ස්ථානට වෛර කරන නිසා. ඊට වැඩිය සාපයක් තවත් ඇත්තේ නෑ. මේ සාපේ අයින් කරන්න නම් අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ අපි මේ නිසා නේද නව නිර්මාණ කරන්නේ. අපි මේ නිසා නේද මේ අභිවෘද්ධිය තියලා Nobel prizes දෙන්නේ. ඒ නැත්නම් මේ මැග්සීසේ සම්මාන දෙන්නේ මේ වර්තමාන මොහොතේ වැඩිම වෛර කරපේ කරන්නට ලොකම සම්මානය හම්බ වෙනවා. මොකෝ හරියට හොයනවා ඊගාව දෙයට යන්න. බුදුජානනාංශික ආර්ය පරිශ්‍රණය කියන්නේ බාහිරේ කුණුවර පොහන එකක් නෙවෙයි. මේ වර්තමාන මොහොතේ ලැබිච්ච ෂණ සම්පත්තිය වටිනාකම දන්න මනුස්සයාට බුදුන් ඉදිරිපිට ඉන්නවා. ධර්ම ඉදිරිපිට ඉන්නවා. ඒක හේතු ප්‍රත්‍යයෙන් පහළ වෙච්ච කිසිම කෙලෙසයක් නැති. පිවිතුරු පිරිසිදු තන. ඒක හේත් නාම රූප දෙකෙන් පහළ තියෙන නමුත් ඒකේ තියෙද්දී ඒ පිරිසුදුකම තියෙද්දී අනුත් ස්පර්ශ හොයාගෙන යන්නේක තමයි ඔය කියන නවීන විද්‍යාවෙන් අපිට තිබු ප්‍රධානම සාපේ. මානව අවුරුදු 300ක් පසට ගියා. ප්‍රධානම වෙච්ච දේ තමයි බයලජ්‍ය දෙක නැති වුණා. ඒ නව නිර්මාණ හොයන්න යනකොට සදාචාරය නැහැ. හොඳට මතක තියාගන්න ඕනේ නාම නිර්මාණ වලට යන ඕනම කෙනෙකුට කවදාකවත් සදාචාර ධර්ම ගන්න බෑ. සදාචාර ධර්ම ගත්තොත් යන්න බෑ. ඒ නිසා උන්නේ මොකද්ද අවුරුදු 300ක් අපි ළඟ ජීවුණ අර පරිණි සදාචාර සම්පන්න නැති වුණා මේ නිර්මාණශීලීත්වයට පරිේශන වලට මේ යටිතල පහසුකම් වලට තැන දීලා. නමුත් සරුවචන තමයි ඉස්සල්ලාම ආර්ය පරිේශන කියන වචනේ යෙදෙව්වේ ආර්ය පරිශ්‍රණ කියලා එක ඇතුළත හොයපන් එදාගමට කවදාරි හම්බුනොත් මම දැන් මෙතන කියන චිත්තක්ෂණය උඹෙන් පන්නන්ද උඹෙන් හොරකම් කරන්ද උඹට ඒක යන්න දෙන්නේ නැහැ කියලා තහනම් කරන්න පුළුවන් බලයක් මුළු ලෝකේ කොහෙවත් එකම බලය තමයි අවිද්‍යාව විතරයි එහෙම නැත්නම් මේ තණ්හා මාන දිට්ඨි කියන තුන විතරයි ඒ නිසා උපදීන උපදීන චිත්තක්ෂණය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න පිවිතුරු අවස්ථාවක් මේකට අපි කවදා හෝ එළඹ පෙළඹ වාසය කළොත් අපිට සියලු සම්පත්‍ය වල අයිතිවාසිකම ලැබෙනවා එහෙම නැත්නම් අපි කරන්නේ ආංශිකව අපේ කෑදරකමට ගැලපෙන මොකක් හරි තෝරනවා කියලා කියන්නේ සම්පූර්ණ සත්‍ය ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා සර්වචන්සි සඳහන් කර තියෙනවා අපි මෙහෙම තෝරනවා සද්ධාව නිසා අනුස්සතිය නිසා ෘචිය නිසා ආකාර පරිවිතක්ක නිසා, දිට්ඨිනී ඥානක්ඛන්ති කියන නිසා තර්ක නිසා නැත්තම් අපේ දෘෂ්ටි නිසා. ඒ කොයි දේ තේරුවත් ඒකේ වැරදි දෙකක් තියෙන්න පුළුවන් කියලා කියනවා ශ්‍රද්ධා, රුචි, අනුස්සව, ආචාර ආචාර පරිවිතක්ක දිට්ඨිනී ඥානක්ඛන්ති කියන උපචාර උපමාන පහේම උඹ තෝරපු දේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. ඔබ ප්‍රතික්ෂේප දෙය කරපු ප්‍රතික්ෂේප කළප දේ තුල සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ වැරද්ද යටිපහුව වෙලා තියෙන තාක්කල් අපි අපේ ශ්‍රද්ධාවෙන් ගියත් රුචියට ගියත් අනුස්සවේ කියලා කියන්නේ ගුරුවරයා කියන දේ අහලා ගියත් තර්කෙන් ගියත් ආකාර පරිවිතක්කේ ගියත් අපි වැරදි දෙයක් සත්‍ය සහිතයි කියලා හිතාන ඒක බදාගෙන ඉන්න තාක්කල් මේ විසම චක්‍රයට කරකිනවා නිසා මෙතෙක් අපි මේ තෝරන්නගත් උපමාන සියල්ලම හිල් සහිත භාජන ඒවා සාධාරණීකරණය වෙන්නේ නැහැ කියලා වර්තමාන චිත්තක්ෂණයේ අදාහගෙන ඒක පදනම් කරගෙන ඔය සද්ධාහර තන දෙන්නත් එපා රුචිරත් එපා ආකාර පරිවිතක්කත් එපා දික්ටි නිජහනකන්තත් එපා අනුස්සවයත් එපා වර්තමාන මොහොන අදාහපු දවසේ අපිට සත්‍යය තියෙන කොටස ප්‍රතික්ෂේප කිරීමේ භයානකම නැතිලා මොකද අපි කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරලා නැහැ වෙලාවේ. ආ මෙතනින් තමයි ගමන පටන් අරගන්නේ. ඒක නිසා මේ නාම රූප දෙක නිසයි ස්පර්ශ පහළ වෙන්නේ නැත්නම් පහළ වෙච්ච ස්පර්ශ කියලා જાතියක් ලෝකේ නැහැ. ඒක නිසා අපි ස්පර්ශයක් පහළ වුණත් ඒකට හේතුප්‍රත්‍ය හොයන්න බුදුරජාණන් වහන්සේ අභීතව අපිට ආර්දනා කරනවා. ඒක සතියෙන් කරන්න පුළුවන් ද කියන එක මම සැක කරනවා දැනටත්. නමුත් මේක ණය විපස්සනාවෙන් අල්ලා ගන්න පුළුවන් අල්ලා ගත්තොත් තේරෙයි අහවල් දේ හරි කියලා දැරිව ගන්න දෙයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. එනේන දේ අලුතෙන් පහළ වෙලා තියෙන ඒ නිසා දැඩි මතධාරි වෙන්නේ නැතුව දුප්පට නිස්සග්ජී වෙන්නේ නැතුව අල්ලගත්ත දේ විශ් දැඩි කරලා අතහරින්න බැරි තරමට දැඩිව අල්ලා ගන්න නැතුව විරත් හිතකින් හරියට සක්මන කෙලවට ගිය මනුස්සයා Taman ගිනිච්ච සතිය කඩා ගන්න නැති වෙන්න රූප ශබ්ද වලින් බේරිලා කටයුතු කරනවා වගේ වැඩ කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා යෝගාවචරයක් බාටපත් වෙනවා ක්‍රමයෙන් ඒ කෙනා හැමදාම තිරියම් භාවයටපත් වෙන නවමතාවයක් ඇති කෙනෙක් බාටපත් වෙනවා යම් කවසක මේ නාම රූපච්ඡ පස්ස පස්ස මේ දෙක අතර තේරුම් ගත්ත දාසී මනුස්සයා හැමදාම දැන් උපන් පොඩි දරුවෙක් වගේ හොඳ මේ නියතමානී නවමතාවෙන් යුක්ත ගතියක් ඇති වෙනවා. ඉතින් ඒක බුදුජාණන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙන අනික් සියලු දෙනාටම දායාද කරලා තියෙන. ඉතින් අපි මේ කරන ප්‍රයත්නය තුල බලන බලන හැම දෙයක් තුලම මේ නාම රූප දෙක දැක ගන්නවත් ඒ නාම රූප දෙකේ එතන එතන සකස් කරලා හදලා තියෙන ස්පර්ශ කළ යුත්තක් මිස ලෝකේ පණවන ලද ස්පර්ශ කරන දෙයක් නැත්තේ. ඔක්කොම පූට්ටු කරලා හදපුවා. එතනතර ප්‍රත්‍යুৎপন্ন වෙලා හදලා තියෙන දේ නිසා හොඳට සිහියෙන් ගත කරනවා නම් ඊ ගාවට එන චිත්තක්ෂණය පිවිතුරුයි. අන්නේ පිවිතුරු චිත්තක්ෂණයට පිවිතුරුවම වුණ ජීව සඳහා මේ චිත්තක්ෂණයේ කෙලෙස් ඒ චිත්තක්ෂණ ගමන් නොකිරීම සඳහා සතිය ඉදිරිපත් වේවා කියන ප්‍රාර්ථනාව සිහිපත් කරමින් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා